අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් දවසකින් ඉස්සරහට අවිල්ලා දසුත්තර සූත්‍රයේ උපාදේ තබ්බ ඥාන සම්බන්ධයෙන් තවත් ධර්ම දේශනාවකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන සිළුම දෙනා ඒ සඳහා ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පාත්තුමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්ද නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ චත්තාරෝ ධම්මා උපාදී තබ්බා චත්තාරි ඥානානි ධම්මේ ඥානං අන්වයේ ඥානං පරියේ ඥානං සම්මුතියා ඥානං කීති අවසර ගරු කටයුතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මුල පුරන ලද මේ උපයාසපයාගත යුතු ධර්ම හතර පිළිබඳ ප්‍රශ්නයේදී නැත්නම් සරුවත් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ විශ්ින්න කරන මේ ප්‍රශ්නේදී සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේම උත්තරය වෙන්නේ ඥාන හතරක් තියෙනවා. මේ ඥාන හතර කෙනෙක් උපයාස අපයාගත යුතුයි කියලා. හතරක් කියන මේ අර්ථයේ දීම ඊට පස්සේ හතර නම් වශයෙන් වෙන්කොට කීම තමයි ඊගාවට පියවර. නිर्देशය. ಉद्देशය තමයි හතරක් කියන එක. ඥාන හතරක්. ඒක නිදේශ වශයෙන් නම් වශයෙන් වෙන් කරලා කියනවා ධම්මේ ඥාන, අන්වේ ඥාන, පරියේ ඥාන, සම්මුතිය ඥානං කිය. ඉතින් මේ ධම්මේ ඥානං කියලා කියන්නේ ඇති හැටි කියලා අපි ඒකට කියනවා. එහෙම නැත්නම් හුදු අවධානය යොමු කෙරුවොත් ඕනම වෙලාවක ඇති හැටි පේනවා. ඉතින් අපිට අර හුදු අවධානය නැත්තේ මොකද? අපේ හිත විවිධාකාර මති මතාන්තර රුචි අරුචිකම් පෞරුෂත්ව ලක්ෂණ කර්ම වේග ඇබ්බැහි නිසා අපිට කිසිම දෙයක් තියා ඇති හැටියට බලන්න බැරි තරමට මේක ව්‍යාකූල වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා සමහරෙකුට මේ ධම්මේ ඥානං කියනකොට බය හිතෙනවා. ඒක මේ රහතන් වහන්සේලාට තියෙන එකක් කාර්ය ශේෂ්ත්‍රයේ පමණක් තියෙන එකක් කියලා. ඒ නිසා උඟ දෙනෙක් හිතන්නේවත් නැහැ මේ අපි වාගේ අමුදරුවන් රකින්න ගිහිගේ ඉන්න ඇත්තන්ට මේ ධම්මේ ඥානෙ අහන්නවත් සුසුකමක් තියෙන දි කියලා සමාලාට මුග දෙනෙක් ඒකට පසුබාන ගතියක් තියෙනවා. ඒ නිසා ඒවා ගොඩක් ලාට ගියන් අතර ධර්ම දේශනා කරනකොට මාතෘකා වෙන්නේ ධර්මය දේශනාවකට මාතෘකා වෙන්නේ නැහැ. නමුත් අපි ඊයේ මුලදී මතක් කරගත්ත විදිහට යම් කෙනෙක් ඒ ලෝකයේ පිළිබඳව සදාචාරය පිළිබඳ හෝ සංස්කෘතිය පිළිබඳ හෝ හැදියාව පිළිබඳ හැඟීමක් නැතුව ඉන්න මේ 6 4 තේරෙන්නේ නැති වයසේ ඒ කෙනාට පේන්නේ ඇති ඇති විතරයි. ඒකේ මොනම විදියකටත් ඒකට ආයිත්තම් කිරීමක් ආලවට්ටම් කිරීමක් නැහැ. නමුත් ඒක නත් දන්නේ නැති නිසා ඒ කෙනාට ඒකේ ආනිසංසිකුත් නැහැ. දැන් ඊට පස්සේ එතන ඉඳලා 6 4 තේරෙන වයසින් ඉඳලා අපි මේ ඔළුව ක්‍රේල් කරනවා. කොණ්ඩේ නෙවෙයි ක්‍රේල් වෙන්නේ ඔළුව ක්‍රේල් වෙන්නේ. තීරණුවට පස්සේ මොනම දෙයක් දිහාවත් ඒ ඇති හැටිය බලන්න බැරි විදිහට අපි බලන්නේම පූර්ණ නිගමන සහිතව. එහෙම නැත්නම් කබරෝගය බලන්නේම සලබයා කරගෙන කණ්ඩ. අම්ම දේන ඉච්චරයි. දොජනාසේ දේශනා කළා තියෙනවා අත්හට්ට පඤ්ඤා අසුචි මනුස්සා කියලා. මිනිස්සෙක් මොනවාරි දිහා බැලුවොත්, ඇහුවොත්, ගඳ බැලුවොත්, රස බැලුවොත්, පහස ලැබුවොත්, හිතුවොත් අර්ථය විතරයි හිතන්නේ අර්ථ ශාස්ත්‍රය විතර රුපියල් ගැන රුපියල් වලින් තමයි හිතන්නේ. අත්තට වඤ්ඤා ඒ ප්‍රඥාව මනුස්සයා කිල්ලෝරක් නැතුව හම්බ කරනවා හැබැයි ඒක අසුචි කියලා කියනවා බුදුහාම අත්තට පඤ්ඤා අසුචි මනුස්සා භජନ୍ତି සේවନ୍ତି ච කාරණත්තා නික්කාරණා දුර්ලභ ආජ්‍ය මිත්තා කවුරු හරි කවුරු හරි භජනය කරනවා නම් සේවනය කරනවා නම් ඔය කීයක් හරි කඩා ගන්න තමයි අත්තට පඤ්ඤා අසුචි මනුස්සා කවදාවත් එහෙම ලාභයට සත්කාරයට සම්මාන සිලෝපයක් නැතුව ඇසුරක් කියන එක නික්කාරණා කියලා කියන නිස්කාරණේ කවුරක්වත් ඇසුරක් පවත්තන්නේ නැහැ. අත්ථත වඤ්ඤා අසුචි මනුසේ හේව් මිනිස්සු මේක ඉන්නේ නිසා එක එක්කත් ආශ්‍රය කරන්න එපා කැලේට ගිහිල්ලා කඟ වෙන්නේගේ තනි අඟ වගේ ජීවත් වෙන්නේ කියලා කියනවා. වෙන්නේ එතකොට කණ්ඩ දැතුයක්. කවුරු කණ්ඩ දෙන්නේ නැහැ. ඒ නිසා මේ අරගොල්ලත් එක පොඩි ඇසුරක් තියාගෙන ඉන්න වෙනවා. බඩගිනින්න බැරි ඉන්න. හැබැයි කක්කම තමයි. කක්කම තමයි. ඉතින් මේ අපි අද අහපු විදිහට මේ පොදු අවධානය කියලා කියන්නේ එහෙම මොකක්වත් නැතුව නික්කාරණ කිසියම් කාරණයකින් තොරව කටයුතු කරන මේ මනුෂ්‍ය අපි ඉස්සෙක් කියලා තමයි ලෝකයා ගණන් ගන්නේ. ඒ අසුර පවත්න්නේ අහවල් ලාභේ සඳහා නෙවෙයි, සත්කාරයේ සඳහා නෙවෙයි, සම්මානයේ සඳහා නෙවෙයි, හිලෝකයේ සඳහා නෙවෙයි නා අර්ථ ශාස්ත්‍රයක් ඇතර නැහැ. ආර්ථික විද්‍යාවක් ඇතර නැහැ, අසුරක් තියෙනවා. එහෙම දුර්ලභයි කියනවා බුදුහාම. නික්කාරණ දුර්ලභාජ්‍ය මිත්‍යා අත්හට පඤ්ඤා අසුචි මනුස්සා ඒකෝචරේ එකක විචාර කරන නිසා මේ ධර්ම ඥානය ධර්මයේ කියන ඥානය කියලා කියන්නේ ඥානයේ හෙළුවෙන් තියෙන වෙලාවට ධර්ම ඥානය කියන එක අන්දලා ආලවට්ටම් කරලා ඔප දාලා කියනකොට ඒකට සම්මුති කියනවා. ඒක එහෙම නැත්නම් ඒ දක්කනාවේ දෘෂ්ටි කෝණය අනුව. ඒ නිසා මේ ධම්මේ ඥානය විස්තර කරනකොට උඟ දෙනෙක් මේ පන්තියේ හිටියට වෙනකෝ හරි තනිනවා. අනේ අපට ඕවා තේරෙන්නේ නැහැ. ඕවා අපිට අදාළත් නැහැ. ඒක රහතන් වහන්සේගේ වැඩක්. ඒක නිසා අපට මේ සම්බන්ධයක් නැහැ කියලා. නමුත් අර පොඩි දරුවා වයසේදී හැම කෙනෙක්ම ඕකේ ඉඳලා තමයි මෙතෙන්ට ආවේ කියනකොට කාටක් තියෙනවා පුංචි ප්‍රායෝගික හෙලිදරව්වක් එලි මහණක් පුංචි කාලේ අපි ළඟ තිබුණ මේ සුන්දරත්වයේ ආවේ ඔය තියෙන ධර්ම ඥානය නිසා. අපි අතර අපි දන්නේ ඥාන පිළිවි. අපි දන්නේ සිංහල දෙමළ. අපි දන්නේ හරි වැරදි අපි ඔය සෙල්ලම් කරනවා. ඒ සෙල්ලම් වයසේදී තිබිච්ච ඒ සුන්දරත්වය කොහොම විදියකින්වත් ආය ගන්න බෑ. ඒක නිකන් මොරකාවල් නැති වැට කොටු බැමි නැති අපේම අපේම කවාතන. දැන් හැම තැනම මුරකාවල් වැට කොටු බැමි කිසිම තැනක නවාතනක් නැහැ ගිය තැන කුණ්‍ය ගහගත්තා කූඩාරම ගහගත්තා අයිතිවාසිකම් කියන්න පටන් ගන්නවා. ඉතින් ඒක ධර්මීය ඥානෙ ඉක්වීම කියලා කියන්න පුළුවන් අතර මේ කරන හැම වෙලාවම ආතතිය ලැබෙනවා ආසහනෙ ලැබෙනවා. ඊට පස්සේ අපි හිතමු මේක නාමේ ධර්ම ඥානෙ ලබා ගැනීම සඳහා නැත්නම් ඇති හැටි දැකීම සඳහා නැත්නම් යථාව දර්ශනය සඳහා එහෙම නැත්නම් යථා භූත ඥානය සඳහා භාවනා කරුවයි කියලා. ඉතින් භාවනා කළ දවසක යා මේ හුස්ම ආශ්වාසය කරනකොට කිසියම් තේදමකින් බේදමකින් තුනට හුස්ම ගන්නකොට මෙහෙම වැටෙන්නේ කියලා ඇති හැටි දැක්කයි කියලා. ඉස්ලාම දැක්කට නෙවෙයි එහෙම කියන්නේ කරලා කරලා කරලා හුරු වුණා. ප්‍රසවාසයක් දැක්කා. එතකොට යාට යම් දවසක ඒක වාර්තා කරන්න පුළුවන් තරමට આવොත් එයා දන්නවා මේ ඇති හැටිය දකින්න ගොඩාක් වෙලා ඉඳගෙන ඉන්නවා. ගොඩාක් ආශ්වාසය ඇසුර කරන්න. ගොඩාක් ප්‍රශ්වාසය ඇසුර කරන්න ඉඳලා හිටලා ඒ හුස්ම හුස්ම වශයෙන් පේනවා. ඒක හරියට මේ සුදු ආලෝකයක් ජල බිඳුවක් කරා ගිහිල්ලා ෂඩ්වර්ණ රශ්මීන් බවට පත් වුණාට පස්සේ එයා යම් වෙලාවක මේ ෂඩ්වර්ණ රශ්මිය දැක්කට පස්සේ ආට තීරුම් ගන්න පුළුවන් වුණොත් මේ ප්‍රශ්නයක් හරහා ජල බිඳුවක් හරහා ගියොත් මේ සුදු ආලාවකයේ වර්ණ විශ්ලේෂණයකට යනවා ෂඩ්වර්ණ වෙනවා මේ දෙකම එකයි මේ සුදු ආලෝකය තමයි මෙහි එන්නේ ඒ නිසා මේ මේ වෙලාවේ දැම්මට පේන හුස්ම තමයි හැම වෙලාවෙම තියෙන්නේ නමුත් ඒක මට ඒ විදිහට පේන්නේ නැත්තේ ඒක බලන්නේ නැති නිසා බැලුවත් බලන්නේ වර්ණ කණ්ණාඩි දාගෙන නිසා කියලා දැන් මේ වෙලාවේ මට පේන විදිහේ මේ රාග ద్వේෂ වලින් තොරව හුස්ම හුස්ම වශයෙන් පේන එක හැම වෙලාවෙම තියෙනවා නමුත් මට ඒක එහෙම වැටහෙන්නේ නැත්තේ මගේ හිත විවිධ කෙලෙස් විවිධ ආශාවල් විවිධ රුචි අරුචි නිසායි කියලා එහට දැන් මේ වෙලාවේ හිටියට මට ඊයේ හුස්ම ඔහොම තමයි පෙනුනේ බැලුවෙත් නෑ බැලුවට මේ වර්ණ කණ්ණාඩියකින් තුලින් බැලුවා වගේ උනේ හුස්ම දෝෂයක් නිසා නෙවෙයි බලන හැටි හෙටත් මේ වෙනකොට හෙට දවසේ මේ වෙනකොට හුස්ම ඕකම තමයි නමුත් මේකට මේ ඒක නිර්වස්තර කරලා බලන්න එහෙම නැත්නම් මේ හුදු බැල්ම බලන්න දන්නේ බලන්න පුළුවන් ඕක තමයි මම පෙන්නේ කියලා මේ වර්තමාන දැනුම අතීත අනාගතයට දාලා දැනගන්න ආනුවණට කියනවා අන්වේ ඥානය කියලා එහෙම නැත්නම් සංසන්දනාත්මක දැනුම, එහෙම නැත්නම් සාපේක්ෂතාවය කියලා. ඉතින් ඒක හර මේ පුංචි දැනුම මුළු භවයේ පුරාම විහිතුවල දකින්න පුළුවන් බැලුවොත් පේනවා. වර්ණ කණ්ණාඩි දාන්න නැතුව බැලුවොත් ඇති හැටිය පේනවා. ඒක ඕනම වෙලාවක ඕන කෙනෙකුට කරන්න පුළුවන්. නමුත් කවදාකවත් ආර්ථික ලාභයක් දෙන්නේ නැහැ. සත්කාරයක් දෙන්නෙත් නැහැ සම්මානයක් දෙන්නෙත් නැහැ ඒ නිසා අපි ඒව බලන්න වෙලාවකුත් නැහැ මේක බලන එකේ කිසි අර්ථයක් වටහෙන්නේ නැහැ නමුත් බුදුරජාණන් වහන්සේ සඳහන් කළා තියෙනවා සාරිපුත්‍ර සංසේ සඳහන් කළා කියනවා මේ ධම්මේ ඥානය ඥානය නැතර ශ්‍රේෂ්ඨම ඥානෙ. මොකද ඒක පිවිතුරුයි. ඒක නිර්මලයි. එතින් ගිහාම අසහනේ නැහැ. අපි නැවතත් පොඩි ළමෙක් වඩපත් වෙනවා. ඉතින් ඒක උනාට පස්සේ තේරෙනවා ඒකපත් කරගන්න පුළුවන් වෙලාවේ තියෙන මේ පිරිසිදු දර්ශනය ඕනම වෙලාවක තමයි ළඟ තියෙනවා. අතීතනාගත වශයෙන් ඒක ඉච්ඡිත පෙච්චිත බලන ඥාණයට කියනවා අන්වේ ඥාණය ණය විපස්සනා තර්කණය ආකාර පරිවිචක්කය ආදි වශයෙන් ගොඩාක් තීරණ නිසා අපි පුංචි ඥානයක් උතනක හරි ලබා ගත්තොත් අපිට ඒක විවිධ තැන් වලට විශේෂම කාලයේ දිගේ අතීතනාගතයට යොදා බැලීමට කියන අන්වේ ඥානය කියලා. ඒ අන්වේ ඥාණයෙන් තමයි අපි මේ තමන් ලබන අත්දැකීමෙන් මම හෙට මම ඊයේ මේක තමයි වෙන්නේ ඇත්තේ කියලා ඒක නිකන් ආකාර පරිවිතක්ය හරහා තර්කණය හරහා යම් ප්‍රමාණයකට ප්‍රත්‍යක්ෂේ නන් නෙවෙයි හැබැයි ප්‍රත්‍යක්ෂයේ අනුසාරයෙන් දැනගන්න ඥාණයට කියනවා අන්වේ ඥාණය කියලා. ඉතින් මේ දෙකටම අපි දවස් දෙකක් අරගත්තා. නමුත් ඒක හිතා ගන්න අමාරුයි ඒක පිළිබඳව ඇතිවෙන්න අවබෝධයක් එහෙම නැත්නම් සන්තුෂ්ත වෙන්න අවබෝධයක් ලැබුවයි කියලා. අද ඊට පස්සේ සරුවචන සාරිපුත්‍ර ශාන්සෝ ගන්නනවා මේ පරියේ ඥානං කියලා එකක්. පරියේ ඥානං කියලා කියන්නේ දැන් මට මෙහෙමනම් තව කෙනෙකුටත් ඕකමයි කියලා තේරුම් ගන්න ඥාන. ඒකට චේතෝ පරියේ ඥානය කියලා තමයි අපිට සාමාන්‍ය බුද්ධාංග පොතේ උගන්වන්නේ අනුන්ගේ සිද්දන ගැනීමේ නුවණ. ඉතින් මේකත් උප්පත්තියම මේක තියෙන ඇත්තෝ ඉන්නවා ඒකත් මැජික් එකක් වගේ තමයි අපි බලන්නේ. එහෙම නැත්නම් කාට හරි කාගඩේ හිට කියවන්න පුළුවන් නම් ඒ පුද්ගලයාට පුදුමාකාර කරු කරනවා මිනිස්සු බයයි. ඒ මනුස්සයා දැන් මට මට හිතෙන දේ පේනවා නම් ඉතින් ඇඳුම් ගලවෝ කියන වැඩි. හෙළුවේ. ඉතින් ඒ නිසා හරි බය. ඒ නිසා මේකත් අපි ඈත් කරලා තියාගෙන ඉන්නේ. වැඩි කිට්ටු කරන්න කැමති. නමුත් අපි බලන්න මම උත්සාහ කරන්නේ අද දවසේ ඇතුලේ ධර්ම දේශනාව හරහා මේ භාවනා කරන කෙනෙකුට සතිමත් කෙනෙකුට එතන තමන්ගේ හිත හොඳට ඒ පැත්ත මේ පැත්ත දාලා විවිධ ආකාරවල බලපු කෙනාට ඒ තමන් ලබා ගන්නා වූ අස්පනා පිට ලබා ගන්නා වූ මම දැන් මෙතන ලබා ගන්නා වූ මේ හිත පිළිබඳ ඥාණය කොතෙක් දුරට තව කෙනෙකුගේ හිත දැන ගැනීමට යොදවා ගන්න පුළුවන්ද කියන විපස්සනා කොටස විතරයි. ඒකේ කියනවා චේතෝපරිය ඥාන කියලා සමතේටයිති කොටසක්. අනුන්ගේ සිත් හසර දැනගැනීමේ ඥානය කිය. ඒක දෙකක් තියෙන එකක් අර ආකාර පරිවිතක්කේ හරහා Tamange දැනුමට සාපේක්ෂව වෙන කෙනෙකුට යන්න වෙන කෙනෙකුට ආරෝපණය කරලා බලන එක අන්තික තියෙනවා සමතයෙන් ලබා ගන්න පුළුවන් චේතෝපරියාය ඥානය. ඉතින් මේ ධර්ම දේශනාවට මම සම්බන්ධ කරන දන්නේ මේ විපස්සනා වශයෙන් Taman විදින දේ චිත්ත නියාමයේ වශයෙන් දෙන්නකොට වෙනසක් නැහැ. එකමයි. නිසා වඩ වඩා තමන්ගේ හිත එන හැම පැතිකඩක්ම එන හැම මොනක්ම එනතන් චිත්තානුපස්සනාවටම ලක් කෙරුවොත් ඊට තේරෙන්න පටන් ගන්නවා මේ හිතම තමයි වෙන කෙනෙක්ගේ තියෙන්නේ. එතකොට ඒක නා මේ දඟලන්නේ මෙන්න මෙවැනි ආවේගයක් නිසා. මෙන්න මෙවැනි චිත්ත tattයක් නිසා. මෙන්න මෙවැනි කෙලෙසයක් නිසායි කියලා. නැත්තම් මෙවැනි ගුණ ධර්මයක් නිසායි කියලා සාමාන්‍යයෙන් දැනගන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒක ඇත්තටම මේ අනුගේ කුණු කන්දල් දරගන්න ප්‍රසිද්ධ ස්ථාන වල කුණු රෙදි හොදන වැඩක් නෙවෙයි යෝගාවචරයට චිත්තානුපස්සනාවේ අවසානයේදී අච්චත්තං වා චitte චිත්තානුපස්සී විහෙරති ඉති බහිද්ධා වා චitte චිත්තානුපස්සී විහෙරති ඉති අජ්ජත් බහිද්ධා වා චitte චිත්තානුපස්සී විහෙරති කියලා තමන්ගේ හිත පිළිබඳව ඇති හැටිය ලාවට හරියට යාන්ත උනත් දැනගත්ත ගමන් චරවචංශේ කියනවා එනං ඕක බාහිරෙත් බලන්නේ කියලා. ඊට පස්සේ අබ්ජත්ත වහිද්දා වශයෙන් මේක හොඳට පන්නරේ තියාගන්න කියලා. ඉතින් මෙතන මේ පෙන්වන්නේ විපස්සනා වශයෙන් Taman යන් චිත්ත tattwa දුවට පිරිසිදු කරලා හොඳට කැඳේ ගල බීර වගේ දැනගත්තොත් ඒ විදිහටම ඒ චිත්ත tattwa අපව මම යම් ආකාරයකට හැසිරෙන්නේ ඒකමයි වෙන කෙනෙක් හැසිරෙන්නේ හැටි. අන්න ඒ දැනීම Tamange ඥානය දියුණු තියුණු කරන්න උදව් වෙනවා. මේ පරිය චේතෝ පරිය ඥානය චිත්තානුපස්සනාව දියුණු කරන්න උදව් වෙනවා. ඉතින් ඒක නිසා ඒක අර කය පිළිබඳව වෙන කෙනෙකුගේ මිනිහක් බලලා මිනිහක් දිහා බලලා මේ මම මරුණාමත් මෙහෙම තමයි. වෙන කෙනෙක් කුණු වෙනවා දැකලා මම මම කුණු වෙච්චහමත් මෙහෙම තමයි කියලා අජත්තං වබහි කායේ කාය අනුපස්සී විහෙරති බහිද්ධාවා කායේ කායानुපස්සී විහෙරති අජ්ජත් බහිද්ධාවා කායේ කායानुපස්සී විහෙරති වගේ මේක මේ ආධුනිකයෙකුට අමාරු වෙන්නේ ඊට පස්සේ වේදනානුපස්සනාවක් කළ මේ චිත්තානුපස්සනා කරන වෙලාවේදී Taman ඒ හිත හොඳ හෝ නරක හෝ මුදුන්පත් වෙච්ච වෙලාවේ මට මොකද වෙන්නේ කියලා හොඳට ඒක බැහැර කරන්නේ නැතුව පූර්ණනිකම වලින් තොරව බලනවනම් ඒ දැන ඒ දැන ගැනීම එහෙමම තව කෙනෙකුට යොදලා බලන්න පුළුවන් ආන්න ඒ ටික අද සාකච්ඡා කරන්නයි මම හිතුවේ මේ පරියේ ඥානයේ හරහා ඒ කියන්නේ Tamange අත්දැකීම කාලානුරූපව අතීතනාගත දෙයීමට අපි අන්වේ ඥානය කියනවා Taman ලැබපු දේ අනිකුත් භාවනා කරනෝ භාවනා නොකරන යano ගල්පා බැලීමට කියනවා පරියේ ඥානය කියලා චේතෝ පරියේ ඥානය කියලත් මේකට කියනවා නමුත් මම නැවතත් කියනවා මේ කරන්න හදන්නේ අපි විපස්සනා පැත්තෙන් සලකා බැලීම. ඉතින් ඒක විස්තර කරන තැනක් මේ චේතෝපරිය ඥානය පිළිබඳ විස්තර කරන තැනක් ඒ දීගනිකායේ සඳහන් වෙනවා සාමාන්‍ය ඵල සූත්‍රය. හැබැයි සූත්‍රය ගොඩාක් ගියාට පස්සේ ඒක සඳහන් වෙනවා. ඒ වගේම තමයි චිත්තානපසනාව සඳහන් වෙන්නේ සතිපට්ඨාන තුන්වෙනි පියවරේ. ඒක නිසා ආධුනිකයෙක් පැත්තෙන් බලනකොට යම් අසාධාරණ ගතියක් මේකේ තියෙන ඉඳී තියෙනවා. නමුත් මම ඉල්ලා හිටිනවා අවධානය පුළුවන් තරම් මේ මගේ කතා ශරීරයත් එක්ක පවත්වන්න උත්සාහකරනද යම් යම් තැන්වලදී තමයි අත්දැකීම් මේකට සම්බන්ධ කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේ ඒ සාමාන්‍ය ඵල සූත්‍රයේ චේතෝපරිය ඥානෙ උපදවා ගැනීම සඳහා දෙන හඳුන්වා දීමේදී සර්වචනන්සේ සඳහන් කරනවා කොතෙන්ට ගිය කෙනාටද නැත්නම් කොච්චරක් හිත එකලස් කරගත්ත කෙනාටද කොච්චරක් හිත සතිමත් කරපු කෙනාටද මේ කියන චේතෝපරිය ඥාණය ලැබෙන්නේ ලබන්න අදිෂ්ඨාන කරන්න පුළුවන් ඒ සමත ක්‍රමයට. නමුත් විපස්සනා ණය ක්‍රමයේ දන්නවනම් එහෙම නැත්නම් අන්වේ ඥාණය දන්නවනම් කෙනෙකුට මේ Taman ටිකක් හිත පිරිසිදු කරගත්ත වෙලාවට සාපේක්ෂව ටිකක් අනුගේ ඥානය හිත දැනගැනීමේ ශක්තිය ඇති වෙන්න ඉඩ තියෙනවා. අන්න එහෙම වේවා කියලා හිතලයි මම මේ දේශනාව පවත්වන්නේ. ඒකදී බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා සමාහිතේ චිත්තේ පරිසුද්ධේ අනංගනේ විගතෝපක්ලේශේ. මුදු භූතේ යම් කිසි කෙනෙක් භාවනා කරනකොට මේ ඇත්තටම හිතක් කර්ම නිවෙන හැටි නීවරණයෙන් තොර වෙන හැටි බුදු භාෂිතාවේ එහෙම නැත්නම් අපි කියන බුද්ධ භාෂිතේ එහෙම නැත්නම් ආර්ය විවහාරය සඳහන් වෙන්නේ චිත්තේ පරිසුද්ධේ කියලා සඳහන් කරලා තියෙනවා. මෙතන මේ පරිසුද්ධ භාවයේ සීලයෙන් වෙන පරිසුද්ධිය නෙවෙයි. එහෙම නැත්නම් වීතික්කම කෙලෙස් වලින් වෙන පරිසුද්ධිය නෙවෙයි. මෙතන සඳහන් කරන්නේ පරිඋත්ථාන කෙලෙස් වලින් පරිසුද්ධයි. නැත්නම් නීවරණයන්ගෙන් තොරයි. ඒකෙන් අදහස් කරන්න එපා දවස පුරාම නීවරණයෙන් තොර හිතක්. නමුත් භාවනා කර කර කරන යනකොට සම්මහර විතක Tamanට Tamanගේ අරමුණත් එක්කම එක සීරුවට එක දිගටම චිත්ත වීර්ය එක දිගටම මේ විඥානස්රෝතේ පවතිනවනම් Tamanට කියන්න පුළුවන් මේ ටිකේ නම් නීවරණ නැහැ. මගේ හිත තිබුණේ ඒකාන්තයෙන්ම මම භාවනා කරන අරමුණ. එතකොට හිතේ මේ භාවනා කරන අරමුණේ හිතියක් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් ඉඳගෙන ඉන්න වෙලාවේදී ඒක විනාඩි දෙක තුනක් හරි තප්පර කීපයක් හරි ආනාපානෙට මුහුණ දාගෙන හිටියනම් ඒ හිත නීවරණ නැති නිසා අරමුණත් එක්ක ඉඳීමෙන් ඒක නියෝජනය වෙන්නේ ඒකට පරිසුද්ධයි කියලා කියනවා. ඒ ඒ ඒ කාලපරාශේ පරිසුද්ධයි. අනංගනේ කියලා කියන්නේ අංගන කියලා කියන්නේ කෙලෙස් වලට කියනම වි පරිඋත්ථාන කෙලෙස් වලින් ආකීර්ණ වෙලා නැහැ. විගතූපක්ඛයේ දේශේ මේක පිළිබඳ ආඩම්බරයකුත් නැහැ. ඒක හරිය වැදගත් විපස්සනා කරනකොට ගා කලදරෙන් අමාරුවෙන් අපි යම් වෙලාවක හිත අරමුණීම පවත්වාගෙන ඉන්නකොට හිත ඉතින් පරිසුද්ධ වෙනකොට අනංගන වෙනකොට හිත සාමාන්‍යයෙන් ප්‍රභාස්වර වෙන්න ගන්නවා. හිත සැහැල්ලු ගති පේන්න පටන් ගන්නවා. ප්‍රමෝද පහළ වෙනවා. අන්නේ පහළ වෙනකොට ඒකෙන් උපක්ලේශ පහළ කරගන්න නරකයි. මේක මගේ අනික් අයට බැරිුණා මට විතරයි පුළුවන් උනේ කියලා ඒකෙන් ආඩම්බර හිතක් හෝ ඒක නැතුණයි කියලා පශ්චාත්තාවපයක් නොවන මට්ටමට යා උපක්ලේශයන්වත් මේක අයින් කරගන්න. මේ ලැබිච්ච දේ පිළිබඳව ඉදිමෙන්න නරකයි. අන්ධහැර පාන්න නරකයි. අඟ උස්සන්න යන්න නරකයි. ඒක හරි අමාරු දෙයක්. ඒකයි මම කිය සමාහට ආධුනිකයන්ට මේක ටිකක් බර වැඩි කියලා. මුදු භූතේ හිත බොහොම කර්මන්නේ වෙනවා. කුඹලක් අතටපත් වෙච්ච මැටි පිටක් වගේ. මැටි වැඩ කරන මිනිස්සු අතර හම්බෙච්ච මැටි පිටක් ඕන විදිහට අඹන්න පුළුවන්. ඒ අඹන්න පුළුවන් ගැටේ පේන මුදු භූතයක නැති ගැටේ තමයි ඔලොමල ගැටේ කියන්නේ. සිවානාන මරුමුස් ඔලොමල ගැටේ ආවන ඒ මිනිස්සයා තද නිවර්ණයකට යට වෙලා තියෙනවා. මිනිස්සයා නරක නැහැ. හැබැයි මේ වෙලාවේ නිවර්ණයක් ආපු නිසා එයා ඔලොමලයි. නිවර්ණ අයින් වුණාට පස්සේ ළමා හිතක් එනවා. ඕනම කෙනෙකුට හදන්න පුළුවන් ඕන කෙනෙකුට වඩන්න පුළුවන් අඹන්න පුළුවන් ආන්නේ වගේ මෙලෙක් වෙච්ච හිතක් ඇතිව ආනෙන්ජප්පත්තේ සැලෙන්නෙත් නැහැ. ඉන්ජන කියන්නේ කම්පන චංචල බව. කම්පන චංචල කියන්නේ කෙලෙස්. ඒ නිසා යම් තැනක අරමුණක් නිසා හෝ යමක් දැකීම නිසා හිත සැලුණා නම් ඒ තරමට කෙලෙස්. යම් වෙලාවක හිත මණ්ඩි ටිකක් වතුරක දාලා කලවම් කරලා තිබ්බට පස්සේ මණ්ඩි තැම්පත් වෙන්නා වාගේ තැම්පත් වෙනවා නම් ඉන්ජන නැහැ. මේ ඉන්ජනත් එක්ක යන ඉන්ජන කම්පන ප්‍රපංචන ප්‍රපංච කියලා වචන වර්ගයක් තියෙනවා. ඒ ඔක්කොම හිතක් අවශ්‍යන වැඩ. ඒ යම් කිසි කෙනෙක්ගේ හිත කම්පන වුණොත් ළඟ ඉන්න කෙනාට කම්පනය බෝ වෙනවා. යම් කෙනෙකුගේ හිත චංචල වුණොත් ළඟ ඉන්න කෙනාට බෝ වෙනවා. ළඟ යම් කෙනෙකුගේ හිත ප්‍රපංච වුණොත් දොඩමළු වෙන්න ගත්තොත් ළඟ ඉන්න කෙනාට භාවනා කරගන්න බෑ. කිංජන කම්පන චංචල පපංචන කොයි එක තිබ්බත් එක බෝවෙන් ලෙඩක්. ඒ වගේම තමයි යම් කිසි කෙනෙක් අනනින්ජ වෙනවා නම් නිශ්චල වෙනවා නම් ප්‍රපංචඥ ඒකත් බෝවෙන්. අපි භවනා කරනකොට ඔක්කොමලා කලබල වෙද්දී එක්කෙනෙක් ඉතාම නැවතිල්ලේ නිශ්ශබ්දව සතියෙන් වැඩ කරන යනකොට දකින්නකොට ඒක අනිත් ඔක්කොටම නිහඬ බරක් වෙනවා. මේ මිනිසයා මේ කාටවත් කියන්නෙත් නැහැ, කෑ ගහන්න එපයි කියන්නෙත් නැහැ. යා නිශ්ශබ්දව වැඩ කරනකොට ඒකත් අර ඉන්ජන බෝවින ලෙඩක් වෙනවා වගේ කම්පන බෝවින ලෙඩක් වගේ ආනන්ද තත්ත්වයටපත් වෙච්ච එකන යනකොට ඒකත් බෝවින හැබැයි ඒක උංගක් දියුණු කරපගෙන ඕනි කරා පුළුවන් අනික කටිටි කරන්න අමාරු නිසා උංගක් දියුණු කරපු කෙනෙක් බංගක් භාවිත මනසක් ඇති කෙනෙක් අපිත් එක්ක ජීවත් වුණත් ඒකිට කිසි හිතියත් සුද්ධ ලාභයක් තියෙනවා ඒක උගාවක් දුෂ්කර දෙයක්, උගාවක් සුඛභෝගී දෙයක්. ඒක නෑ හැබැයි ලාභෙට තියෙන දේ තමයි දඟලන මිනිහාව ඉන්නකොට ළඟ ඉන්න මිනිහා දඟලන. දොඩමළු මිනිහා ළඟ ඉන්නකොට අනිත් එකනත් දොඩමළු වෙනවා. ඒ කියන්නේ යාටත් හිත එකතෙන් කරගන්න බැරි වෙනවා. ආන් මේ වගේ ಗುಣ ටිකක් ඇති වෙලාවක ඒකේනා චේතෝපරිය ඥානෙට හිත දැම්මොත් දැන් Tamange හිත හොඳටම එමෙත යන්න පුළුවන් තරම් කීකරු යන්න පුළුවන් තරම් මේචල් වෙලා. යන්න පුළුවන් තරම් හේම කරගෙන කීකරු කරන හිටියොත් එයාට පුළුවන් දැන් මයි ළඟ ඉන්න අයගේ මේ රට නැටිල්ල හැටියට රංගන රංගනයේ හැටියට මේ කෙල් ගහ ගන්න දයන්නේ පොල් ගහ ගන්න දයන්නේ කිච්චියක්. එක සැරේම නෙවෙයි කම්පන චංචල හිතක් ඇති කෙනාට වැඩිය මේ වගේ නිශ්චල ඒකෝදි භාවයටපත් වෙච්චි ඒකාග්‍ර භාවයටපත් වෙච්ච එකනට කියන්න පුළුවන්. ඉතින් මේක ලොකු ස්වාමීන් වහන්සේ මට මතකයි කියනවා. ඒ වුණාට මට ඒ වෙලාවේ තේරුණේ නෑ. නමුත් මට දැන් හිතෙනවා මේක වෙන්නද කියන්නත් කියලා. යම් කිසි කෙනෙක් කමඨහන් සුද්ධ කරන්න ඇවිල්ලා වார்த்தාව කියනකොට Tamande යන්න බලව පුරීම නිවිච්ච තැන්න වෙලා අහගෙන ඉඳ උත්තරේ නිකම් එනවා. අහන්න යන්න එපා. අන්තර්ගතය අහන්න ගියොත් ඇවිස්සෙනවා. හිත තැම්පත් කරනකොට ටෙලිපතික් ක්‍රමයට මෙහා මේ කියන්න ගන්නේ මොකද්ද කියලා එනවා. මේක 1918 දී සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියලා කියනවා. කවුරු හරි කවුන්සලින් කරනකොට එහෙම නැත්නම් මානසික උපදේශනයක් දෙනකොට ඒ කියන දේ අහගෙන ඉන්නේ කියලා බීරෙක් වාගේ. මුළු බටහිර මානසික විද්‍යාව මේක ප්‍රතික්ෂේප කරා. කොහොමද බීරෙක් වගේ අහගෙන ඉඳලා දක්ෂ වෛද්‍ය උපදේශනයක් කරන්න කියලා. ඊට පස්සේ එරික් ෆ්‍රොම් කියන මිනිසයා ඒ ජෙන් බුද්ධ ධර්ම හම්බ වෙලා සුසුකිට පස්සේ යා කියනවා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මේක කියන්නේ කොච්චරක් මේකේ විපස්සනාවක් වශයෙන් අපතේ කියන දැනුමක් තියෙන්නේද යමක් කවුරු හරි කියනකොට කියන පණිවිඩය අහන්න නම් පුළුවන්තරම් නිස්සද්ද වෙලා අර කියන විදිහට සමාහිතේ චිත්තේ පරිසුද්ධේ අනංගනේ විගතෝපක්ඛිලේසේ මුදු භූතේ කම්මනීය තිතේ ආනන්දප්පත්තේ ඒකට අර කියන මිනිහා හිතන්නේ මේ මිනිස්සයා දැන් මේ පිට කොහෙද ඉන්නේ කියලා. ඒ මිනිස්සයා මං කියන දේ අහන්නේ නැහැ කියලා. නමුත් අහන්න හුමිරි දෙන තාක්කල් පණිවිඩේ බාධා වෙනවා. කරබන අහගෙන ඉන්නකොට මේ මිනිස්සෙන් මනසට එනවා කියන්න ඕන දේ. ඉතින් ලොකු සහන්සේ දවසවල අපි මේ වගේ පිළිවෙලට කමට හංසොද්ද කිරීමක් උනේ නැහැ. නමුත් පුළුවන් තරම් ලොකු සහන්සේ කරදර කරා එනේන දේවල් ගිහිලා කිව්වා කියනකොට කිව්වා කමඨාන් සුද්ධ කරනකොට Tamante අනුපල උපරිම නිස්සද්ද භාවයට ගිහිල්ලා අහගෙන ඉඳ ඒකට කියන්න ඕන දෙවි. ඒ මොකද උත්සාහ කරන මනසෙන් කවදාහක්වත් සමස්තය ලැබෙන්නේ ආංශික අවධානයක් ලැබෙයි. ඒකම නැවත නැවත කරලා සමස්තය වශයෙන් හිත gediy piti මේක අහන්න නම් බීරෙක් වගේ අහන්න ඕන. ඉතින් ඒක පුළුවන් ද කියලා නබුරුව පණ්ඩිත ස්වාමීන් වහන්සේ හැම සුප්‍රීම කෝට් ජජ් කෙනෙකුටම දෙන්නේ. ඒකට ආහාරීම සාධාරණ තීන්දුවක් දෙන්නේ. හැම විනිශ්චයකාරවරයෙකුට දෙන්න පුළුවන් නම් දෙපැත්තේ කාරණා සලකා බලලා දෙන්නේ තීන්දුව උදහස් වැරදිකාරයෝ විච්චිකාරයෝ වේරම නිදහස් කියලා කතාවක් තියෙන අර ප්‍රේදිල්ල එක්කෙනෙක්වත් නැහැ විනිශ්චයකාරවරු භාවනා කරන්නේ. මම දන්නේ භාවනා කෙරුවොත් විනිශ්චයකාරකම දෙන්නේකුත් නැහැ. ඒක ඩිස්කොලිෆිකේෂන් එකක් වෙනවා ඇති. ඒ තරමටම නීතිය කෙලසිලා තියෙන අද ලෝකේ. තුච්චයි. පාහරයි. බුදුජානන්සේ කියනවා කවදාත් විශ්වාස දෙන්න එපා කියලා කවුරුත් පිළිබඳව ඒක තමයි ලොක්කම බරපතල දඬුවම කැතම වැඩි මනුස්සයෙක් කරන්නේ. අද තියෙන තීන්දුව දිහා බලනකොට පේනවා කොයි විනිශ්චයකාරවරයාද නැත්නම් කොයි නීතිඥයද තියෙන්නේ මේ චිත්තේ පරිසුද්ධේ පරියෝදහතේ අනංගනේ විකතුප්පක්ඛිලේශේ තිතේ ආනංජප්පත්තේ පේනනම් තියෙන කොට් එක දානයි මෙතන නීතිච්චෝ ඉන්නවනම් මයිත් එක තරහ වෙන්න එපා ඒ වගේම විනිශ්චයකාරන තරහ වෙනවා මම මේ නිදර්ශනයක් කියන්නේ මයිත් පුද්ගලික තරහක් ඇති කර ගන්න එපා මොකද මම නීතිය දන්න කෙනෙක් නෙවෙයි මම කියන උගා සතුටුත් වෙනවා දන්නේ නැති කියන්නේ හැබැයි මේ බුද්ධ නීතියක් කියලා එකක් තියෙනවා ඒක නම් මම ගරු කරනවා ඒක නිසා කාට හරි උදව් කරන්න ඕනේ නම් විනිශ්චය ගන්න ඕන නම් පුළුවන් තරම් තැම්පත් මනසකින් ගන්න කලබල මනසින් ගන්න කිසිම තීන්දුවක් yaadෙන්නේ නැහැ. කවුරුත් පිළිපදව උදව්වක් කරන වෙලාවේ කම්පන චංචල මනසකින් කෙරුවා නම් අර මනුස්සයයි කරදරය තවත් කරදරයක් දානවා මිස කවදාකවත් yaadෙන උත්තරයක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා ඔය වජිරාම හිටපු ස්වාමීන් වහන්සේ මට මතක නම් මතක් වෙයි සාංශල සිතිවිලි සීය කියන පොතේ ලියලා තියෙනවා පඬිතියෝ සමාජයට මෙහෙ කරති අතිපඬිතියෝ සමාජයේ එහෙ මෙහෙ කරති කියලා. ඒගොල්ලන් කරන්න පුළුවන් එහෙම කරන එක විතරයි. මොකද ඒගොල්ලන් හදිස්සි තීන්දුව කරන්නේ. ඉන්නේ සම්පූර්ණ කම්පන යන්ත්‍ර මනසකින්. ඉන්නේ සම්පූර්ණයෙන්ම අර සිද්ධියත් එක්ක අඳුනගෙන අවුල් කරගත්ත මනසකින් සම්පූර්ණ පද්ධතිය අවුල් කරනවා. අද තියෙන නායකත්වයේ දිහා බලනකොට දේශපාලන වේවා ආර්ථික වේවා සමාජික වේවා ඒ ඉන්න කිසිම කෙනෙකුට මේ වගේ ಗುಣ නැති නිසා බුදුරජාණන් වහන්සේ කියන විදිහට රාජා බහුසු ධම්මිකෝ කියලා කියන්නේ රටවැසියට පින. රජ්ජුරුව ධාර්මික නම් ආ රටවැසියට වෙන මොනක්වත් ඕනේ නැහැ. රජ්ජුරුව අධාර්මික නම් මොන රටවැසියෙක් කොච්චර හම්බ කරත් නායකත්වය යන්නේ පිටට. ඒ නිසා අපට කිසිම විදියකට මේ ලෝකේ වස්තුවල හිගයක් නැහැ. මේ කියන දුප්පත්කම තියෙන්නේ වස්තු විශ්ම විදියට බෙදී යාම නිසා. මොකද වස්තු අයිතිකාරෝ සියල්ලම මේ කිසිම ගුණයක් නැහැ. ඒ නිසා ඒගොල්ලෝ හරි කැමති චේතෝපරියාය ඥානෙ ලබා ගන්න. ඒ නිසා ඇමරිකාවේ තියෙනවා දැන් අවතාර ප්‍රොජෙක්ට් කියලා එකක්. මේ භාවනාවේදී ලැබෙන විදියට කාගරි හිතේ තියෙන දේවල් දැනගන්න වෙන විදිහට කරන්න පුළුවන් කොහොමද කියලා පෙන්ටගන් එකේ පරීක්ෂණයක් යනවා. මොකද රෝස් රහස් කරන්න පුළුවන්. රුසියාවේ මොකද වෙන්නේ කියලා දැනගන්න පුළුවන්. ඇමරිකාවේ ඉඳලා චීතෝ පරිඥාන තියෙනවනේ. ඒගොල්ලෝ ඒක සඳහා මේ දවස්වල විශේෂයෙන් ගවේෂණය කරනවා ආශ්‍යාකරයේ මෙහෙම ඥානයක් තියෙනවා ඒකට අවතාර ප්‍රොජෙක්ට් කියලා කියන්නේ ඒ ප්‍රොජෙක්ට් එකේ බලලා පුද්ගලයා යන්නේ නමුත් ගිහින තොරතුරු ගේන්න පුළුවන් නමුත් ඒක සඳහා අවශ්‍ය සුදුසුකම් එකක්වත් නැතුව මේ දේ කරන්න උත්සාහ කරනකොට ඒක පේන්නේ නිකන් ඉබ්බෙක් පියා පියාඹන්න හදන වගේ සතු බලාපොරොත්තු වෙනවා වගේ. නමුත් අපිට තියෙන මේ නැත්නම් මේ භාවනා කරන කෙනෙක් චිත්තේ පරිසුද්ධේ හිත තින්ගිත්තක් හරි පරිඋත්ථාන කෙලෙස් වලින් නැති නැති කිරීමට උත්සාහ කරන කෙනෙක්. එහෙම නැත්නම් අනංගනේ විගතූපක්ඛිලේසේ ඉඳලාම තමන්ට තේරෙනවා හිත යම් තම් වෙලාවක තැම්පත් වුණා. අංගන කියලා කියන කෙලෙසුත් නැහැ. උපක්ඛේෂත් නැහැ කියන වැඩි ආඩම්බරයකුත් නැහැ. මුදු භූතේ කම්මනී. ඒ හිත බොහෝම ඕන දෙයකට යොදන්න පුළුවන් කර්මන්නේයි ආනෙන්ජප්පච්ච tempat තුනනම් එයාට හිතා ගන්න පුළුවන් මෙන්න දැන් මෙවැනි හිතකින් මම බැලුවොත් කෙනෙක් දිහා ඒක නා භාවනා කරන්නේ ඒක නා එතන ඉඳලා කතා කරලා ඉන්නේ නැත්නම් ඒක නා ඉඳගෙන වෙන වැඩක් කරනවා එතකොට අපිට මේ පුද්ගලයා කරන ක්‍රියාව හොඳට යාට තේරෙන මේ මිනිස්සයා මොන මිනිස්සෙක් වුණත් මේ කරන වැඩේ මේ ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මෙවැනි චේතනාවක් මෙතන. මෙයා යන්නේ එක්ක රාගයක්. මේ යන්නේ. එහෙනම් මේ යන්නේ ද්වේෂයක්. එහෙනම් මේ තියෙන්නේ මෝහයක් ආදී වශයෙන් ඒ පුද්ගලයාගේ ක්‍රියා හරහා එහෙම නැත්නම් වචන හරහා වෙන දේ මොකද්ද කියලා දැනගන්න ඊට ඉස්සෙල්ලා Taman ඒ වැඩේම වැරදියට කරලා ඒක පිළිබඳව සතිය පිහිටලා තියෙනවනම් තමයි ටක් ගන්නකොට කීතයි කියලා කටුකුරුන්ති ඥානන්ද සෝංශ කියනවා අපිට කවදාකවත් අනුන්ගේ දෝෂයක් දකින්න බෑ මම නොකරපු જાති එකක්. හැම එකාගම දෝෂය දකින්න ඊට වැඩිය දොස් මයි ළඟ තියෙන නිසා. කාගරි දෝෂයක් දකින්න ඊට වැඩිය දොස් තියෙන්න. ඒක නිසා පොද කොලේ කලිය ගහලා තිනවා අනුන්ගේ දොස් දැකීම තමයි උඹේ දෝෂේ. පුළුවන් නම් පච්චයක් වඩා ගන්න පපුවේ අනුන්ගේ දොස් දකින්න එක තමයි උඹේ දෝෂේ. ඒ නිසා අපේ අතින් කොයි වෙලාවක හරි කාගේ දෝෂයක් යන සිද්ධ වුණොත් ඒක මතක තියාගන්න ඒ කෙනාට මේ කියන විදිහට චිත්තේ පරියෝත් පරිසුද්ධේ පරියෝදාතේ අනංගනේ විකුතුප්පක්ඛිලේසේ කම්මනීය මුදුගුරුතේ මොකක්වත් නැහැ. කදාකත් අනුගේ දෝෂයක් දකින්න බෑ මේ පිරිසුදු මනසකින්. අනුගේ හොඳක් දකින්නත් බෑ. ඉතින් ඒ නිසා අපිට යම් වෙලාවක හිත මේ ඔය කියන විදිහට ගත්ත අරමුණේ හොඳට තැම්පත් වෙලා කිසිම ආරමුණක්වත් නැහැ. හොඳටම හිත මණ්ඩි මිදිලා තැම්පත් වෙලා ඉන්න වෙලාවක තමන් ඒක එහෙම හිතියත් ඒ හිතට රාගයක් ආවයි කියලා හිතන්නේ. දැන් මම හිත දැන් පරියංක භවනාවක ඉන්නේ මම ආනපානේ කරන්නේ ආනපන හොඳට කීකරු වෙලා තැම්පත් වෙලා ආනපනේ නොදැනෙන මට්ටමට යනවා නොදැන්න මට්ටමට ගියාට පස්සේ මොකක් හරි හොඳ සුවඳක් එනවා. එතන හොඳ ලස්සන ශබ්දයක් ඇහෙනවා. එහෙම නැත්නම් Tamanට හොඳ ඥානයක් පහළලා හිත පිරිසිදු වෙනවා. පිරිසිදුනන් පස්සේ ඒ ඥානෙට, යාපො මිහිරි සුවඳට, ඒ ශබ්දෙට ආසාවක් පහළ වෙනවා. ඒකට Tamanට තේරෙන පණ ගන්නවා මේ හිතනම් තිබෙන පිරිසිදු පදනමක දැම්මගේ හිත මේ ආපු දෙයට අරමුණට මේ සරාගං චිත්තක් නැත්නම් අරමුණට නතු භාවයක් බැඳිච්ච භාවයක් ඇති වුණා කියලා පශ්චාත්තාප වෙනව වෙනුවට ඒ රාග අරමුණක් හිතට ආපුවාම මොකද වෙන්නේ මොකද්ද හිතේ ස්වභාවේ ගතිය කියලා මේක ප්‍රතික්ෂේප කරන්නේ නැතුව මේ පිරිසිදු හිතකින් Tamange හිතේ තියෙන රාගය බලනවා කියන එක සදාචාරවාදීකට කවදාකවත් කරන්නේ නැහැ. අනිත් එක පිරිසිදු හිතකින් රාගය බලනවා කියන එක ව්‍යාකරණ නුකුලක් නැහැ. එතකොට වෙන්නේම අපි එක පාට තරහ වෙලා අනේ ඉක්මනට මේ රාගය අයින් කරන්න ඕනේ දුරු කරන්න හදනවා මිස මේ පිරිසිදුව ඉන්න වෙලාවෙත් යම් යම් දේවල් වලට ආශාව පහළ වෙන්න පුළුවන්. එතකොට හොඳටම දැනගන්න පුළුවන් අර පිරිසිදු පද පසුබිමට සාපේක්ෂව මට දැන් ඇති උනේ අබිනතං චිත්තං රාගානුපත්තං සමාධිස පරිපන්තෝ මයිලඟ තිබුණ හොඳ පිරිසුදු පසුබිම මේ අබිනත භාවය නිසා ඇතිවෙච්ච රාගය නිසා මට ඇහැල හැප්පිල්ලක් ආවා. එතකොට මේ මේ තියෙන සුද්ධ ධර්මයේ ඥානයක් නේ. මයි ළඟ තිබුණේ පදනම පිරිසිදු එකක්. ඒ පිරිසිදු එකට හොඳ සුවඳක් හොඳ සද්දයක් නැත්නම් ඥානයක් පහළ වෙච්ච ගමන් අභිනතියක් පහළ වුණා. ඒ පහළ වෙච්ච දෙයට නතු භාවයක් පහළ වුණා. එතකොට රාගානුපතිකම් ඒ දේ වැඩි වෙලා පාවිච්චි කරන්න ලං කරලා බලන්න නැවත නැති ඒවා කියලා හැඟීමක් එනවා කියන්නෙම අර තිබිච්ච පරිසුද්ධේ පරියෝධහතේ අනංගනේ විකතෝපක්ඛිලේතේ කම්මනීය මුදුබෝතය ආනන්දපත්තේ කියන එකේ හැල හැප්පෙනවා ඒක තමයි තේරෙන පුළුවන් ඉස්සල්ලා හිත බොහොම විවික්‍යව තිබුණා දැන් මේ බලාපොරොත්තු නැති ආගන්තුක හිචිවිල්ලක් නිසා සද්දයක් නිසා සුවඳක් නිසා මොකක් හරි නිසා මේක හැල හැප්පුණා ඉතින් මේකම තමයි ඕන කෙනෙකුට වෙන්නේ. ඒකට යම් කිසි කෙනෙක් දඟලනවා නම් යම් කිහිප කැළඹිලා නම් ඒ මිනිස්යා නරක නිසා නෙවෙයි කැළඹිලා තියෙන්නේ ආපුස්සි මේ බාහිරින් ආපු මේ අරමුණට අභිනත භාවයක් ඇති වෙලා. ඒ පුද්ගලයා මේ අභිනත භාවය තමන්ගේ ඇති වෙච්ච අභිනත භාවය අර වස්තුවේ තිබුණයි කියලා හිතනවා. ඒක ආත්ම දෘෂ්ටි කරන වැඩක්. නමුත් මේ ඒ වස්තුවම වෙන කෙනෙකුට ගියාට එයාට අභිනතිය පහළ නොවෙන්න ඉඩ තියෙනවා. එයා වෙන කෙනෙක් බලපුවම ඒක තරහ පහළ වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා වස්තුවේ නෙමෙයි රාගය තියෙන්නේ. බලන කෙනාගේ තියෙන මෙයාට මේ ධර්මතාවය දකින්න පුළුවන් නම් මේ පිළිසිදුව තිබුණු වතුරට ජලාශයකට මොකක් හරි වැටුණ දැන් රෙලි මාලාවක් ගියා. දැන් මේ රෙලි මාලාව නිසා වතුරේ තියෙන පිළිඹු කරන ශක්තිය හෙල්ලුම් කෑවා. වතුරේ තියෙන අඩිය පේන සත්‍යෙක හෙල්ලුම් කෑවා. ඒ මොකද අර පිටින් ආපු වැටිච්ච කොලයක් නිසා හෝ ගලක් නිසා හෝ. මෙයාට දෙක තේරුම් ගන්න පුළුවන් නම් වතුරේ ස්වභාවය තමයි කරදරයක් නැතිකොට තැම්පත් වෙලා පිළිඹු කරන ගතිය. මොකද හිතින් වැටිච්ච ගමන් පිළිඹු කරන ගතිය නැති වෙනවා, අඩිය බන්න ගතිය නැති වෙනවා. මේකත් වතුරේ ඒක විකෘතියක්. මම මේක දිහා බලන හිටියොත් ආයෙ තවදුරටත් කොළ වැටෙන්නේ නැත්නම් මේ වතුර ආයෙත් සරපිරිසුදු වෙනවා. පිරිසුදුනට පස්සේ ආයෙත් පිළිඹු වෙනවා Tamange මුණත. ආයෙත් යඹර බලන්න පුළුවන්. කියන්නේ රාගයේ මුලක් දකින්නවා. මැදක් දකින්නවා. අගක් දකින්නවා. දැක්කට පස්සේ කියනවා රාගේ කියනකොට තනබිලි කියනවා. එන්නේ ඉස්සෙල්ලත් තිබුණේ පිරිසුදු කමක. මේක ඉවර වෙනකම් බලා ඉන්න පුළුවන් නම් මේ මැති වෙච්ච සිද්ධිය විතරක් එක සිද්ධියක් කරගෙන ඉක්වරනට පස්සේ ආයෙත් යන්නේ මේක නිස්සද්ද තැනකට කියලා එයාට තේරෙන්න ඕනේ මේ රාගජනක හිතවිල්ලක් රාගජනක වස්තුවක් නැවි මේක හිතා බලා දැනගත්තට මේකට ප්‍රත්‍යක්ෂය කියන්නේ නැහැ. ඒ නිසා මේ පිරිසිදු හිතට රාගේ එන්නම ඕනේ. ආවරපැතිගේ මුලමඳඟ බලන්න ඕනේ චිත්තානුපසනාව කරන්න. එන්නත් මේ ඇතිවිච්ච පිරිසිදු හිත තියාගෙන ඉන්නවා කියන එක නෙවෙයි මේකේ තියෙන ප්‍රායෝගිකත්වය. මේකේ තියෙන අදාළ භාවය. ඒ නිසා චිත්තානුපස්සනාදි කියන්නේ සරාගං වා චිත්තං සරාගං චිත්තං ච බජානාති. මේ පිරිසිදු තිබුණ හිතට රාගය ආවා. දැන් දන්නවා මට තියෙන රාග හිතක් කියලා මේකට ලැජ්ජ නැතුව එහෙනම් මේකට බොරුවට ද්වේෂ කරන්නේ නැතුව මේ රාග හිත දැන් ආවයි කියලා මේක දැක ගන්න පුළුවන් කෙනාට විතරක් තව කෙනෙක් රාගයෙන් මත් වෙලා නටන හැටි දැක ගැනීමට අන්වේ ඥානෙ පහළ වෙන්න ඉඩ තියෙනවා. ඉතින් යම් කිසි කෙනෙක් රාගය ප්‍රමිනීම නරකයි මේක නැති කරන්න ඕනේ. මේකට ඉෂාත බඳගෙන අඬණ්ඩයි. කෑකොස්සක් ගහන කෙනාට චිත්තානපස්සනාව අධ්‍යත්ත වශයෙන් සිදු වෙන්නේ නැහැ. යාර තියෙන්නේ මේ ඇතිවිචි මේ චිත්ත ඒකාග්‍ර භාවයේ කෙරෙහි ඇති කෑදරකම. ඒ හැල හැප්පෙනකොට කලබල වෙනවා. පිටින් ආපේකට ද්වේෂ කරනවා. ඒකම නෙමෙයි සමහරවට ඒ චිත්ත ඒකාග්‍රතාවය බයටත් හේතු වෙනවා. මම මේ කතා කරන එක හොඳයි කියලා හිතන කෙනෙකුට රාග හිතක් එනකොට ද්වේෂයක් ආවනම් මේ කෙලෙසක් ආවයි කියලා යාට කවදාකවත් චිත්තානුපස්සනාවේ අධ්‍යත්ත වශයෙන් ඉදිරියට යන්නත් බෑ. තව කෙනෙකුට රාගයක් ආපුවම කොහොමද වැඩ කරන්නේ කියන එක මගේ හිත මෙහෙමනම් අරයාගේ හිත මෙහෙමයි කියන චේතෝපරි ඥාණයට යන්නත් බෑ. ඒ නිසා මේ භාවනා කරලා පිරිසුදු කරගත්ත හිතට රාගය පැමිණීම ස්වභාවික දෙයක්. ඒ රාගයේ මුලමඳක බැලීමයි චිත්තානුපස්සනාව කියන්නේ මිස ඒ හිත කලබල නොකර එහෙම බුසලකින් වහලා තියාගෙන ඉන්න එක නෙවෙයි. අන්නේ වෙනි සෙල්ලක්කාර ක්‍රමයට මේ පිරිසිදු හිතට රාගේ ආවට පස්සේ මුලමඳාක බලනවා නම් යාට සරාගං චිත්තං සරාගං චිත්තං චපදානති හිත රාග රක්ත වුණාට පස්සේ කොහොමද වැඩ කරන්නේ කියලා බලතයි. ඒක තමයි අපිට තව කෙනෙකුගේ හිතක ඒකට අනුකූලව ඒ අනුයාතව තමයි තව කෙනෙක් කලබල වෙනකොට මේ ඉඳ හදන්නේ රාගේ ඉඳ නැද්ද කියලා කියන්නේ. ඒ වගේ ඒ වගේට මේක ගියයි කියලා හිතන්නේ මේ රාග අරමුණ ගියාට පස්සේ විිත රාගේ හිතක් එනවා. විිත රාගේ හිතක් කියන්නේ ද්වේෂයක් වෙන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. හැබැයි රාගේ නෑ. ද්වේෂයක් කියලා කියන්නේ රාගේ නෑ හිතේ. ඒක නිසා මේ යෝගාවචර දැනගන්න ඕනේ මේක අකින් අතට මාරු කරගෙන යන ගමන. ඒක නිසා තිබිච්ච රාගේනකොට මගේ නැලවිල්ල නැටවිල්ල මෙහෙමයි. ඒක ගියාට පස්සේ නැලවිල්ල නැටවිල්ල සම්පූර්ණ වෙන පදයකට නටන්නේ දැන්. ඒක නිසා රාගය ඇතිකොට හිත නලියන නතන හැටි. රාගේ ගියාට පස්සේ හිත නතර නලියන හැටි. හරියට වම තියෙනකොට දකුණෙන් වෙන් කළ දැනගන්නවා ASCII. දකුණ තියෙනකොට මේක වම නෙමෙයි කියලා දැනගන්නවා ASCII. රාග හිත සහ විතරාග හිත තේරුම් ගත්තෙන් තේරුම් ගැනීම දියුණුවක් චිත්තානුපස්සනාවක් ඉදිරියේදී පරිේ ඥාණය ලබා ගැනීමටත් අමුද්‍රව්‍යයක් කියන එක දන්නේ නැත්නම් ඒ අර ඇතිවෙච්ච නීවරණ නැති தත්වයටම කෑදර වෙලා භාගීන එක වැරද්දක් කියලා හිතාගෙන පශ්චාත්තාප වෙලා මේ භාවනා දියුණුව වලහ ගන්න මකා ගන්න. ඉතින් එයාට කමඨාන් සුද්ධ කරලා දෙනකොට එයා නිතරම රාගය පැමිණෙන පිළිබඳ පශ්චාත්තාප වෙනවා. ඒකට කියන්න තියෙන මේ රාගෙ නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ මේ රාගය පිළිබඳ කැමැත්ත හෝ අකමැත්ත පහළ වුණා නම් කෙලෙස්. රාගය රාගයේ වශයෙන් කෙලෙස් නෑ. ඒක අනිවාර්යයෙන්ම අභියෝපේ පරිශීණය කරන්න අමුද්‍රව්‍යයක් විතරයි. ඊට පස්සේ සදෝ සංමාචිත්තං. ඊටද ද්වේෂය පහළ වෙනවා. ඉඳපු ගමන් කවුරුද දඩස් කාල දොර වහන. එන්ට සද්දයක් ඇහෙන. එතන මොකක් හරි වෙනකොට යාර තියෙන චික්කී ලස්සනට තියාගෙන හිටපු අර පිරිසිදු ජල කඩක් වගේ තිබුණාට මොකක් හරි අත ඇරියා කවුරු හරි ගෙනාලා ඊට පස්සේ ආයෙ දැන් ඒකේ දැන් මොනත බලන්නත් බෑ පිළිඹුවත් නෑ අඩිය වෙන්නේ නැහැ. එතකොට රාග අරමුණට වගේම ද්වේෂය නිසා මේ කම්පන චංචල ඉන්ජන ප්‍රපංචන එනවා. හැබැයි පැහැදිලි වෙනසක් තියෙනවා. රාගෙන් එන කම්පන චංචල ඉන්ජන ප්‍රපංචන සහ ද්වේෂයෙන් එන චංචල කම්පන ඉන්ජන ප්‍රපංචන දෙක දෙකක්. ආන්නේ දෙක පිළිබඳව හොඳට වෙන්කොට දැනගන්න. කැඳේ ගල බේරුවා වගේ දැනගන්න කියලා තියෙනවා. Taman ඉස්සරහට නත්නේකනා රාග රක්තෝද මේ නටන්නේ නැත්තම් ද්වේෂයේද කියලා. මේ දෙක අතර ඊටාම සමීප සම්බන්ධකමකුත් තියෙනවා. හැබැයි දුරස්ත සම්බන්ධකමකුත් තියෙනවා. ඒ නිසා තමන් තුල රාගය ආපෙලාවේ රාග හිතත්, තමන් තුල ද්වේෂය ආපර්පසි ද්වේෂය හිතත් මුලැමැදාග වශයෙන් බලන කෙනාට තේරෙන්න පටන් ගන්නවා මගේ මේ යන්ත්‍රයේ විශාල පරිශ්‍රණයක සුදුසු පරිශ්‍රණාගාරයක් කියලා. මේකට කොහොම කරත් රාගය එනවා. ඒක වළක්වන්න බෑ. රාගය ආවට පස්සේ මෙයා එක සින්දුවක් කියනවා. ද්වේෂය ආවට පස්සේ වෙන සින්දුවක් කියනවා. අන්නේ නැතිල වමෙන් දකුණ වෙන් කරන්නාසේ ආශ්වාසයෙන් ප්‍රශ්වාසයෙන් වෙන් කරන්නාසේ දකපු කෙනාට ඒක තව කෙනෙක්ගෙන් ස්ථාවර කරගන්නකම් තව කෙනෙක්ගෙන් යෝජනා ඉදිරි කරගන්නකම් මේ ඥානෙ අංග සම්පූර්ණ වෙන්නේ ඒකයි මේ සමාජ ජීවිතයේදී අපි කරන්නේ කවුරු හරි Taman එක්ක මොන විදියකෝ ගණදුනුවක් කරනකොට ඒකින ඇත්තටම දන්නේ මොකාටද මේ නටාගෙන නැටිල්ල කියාගෙන ඉන්න සින්දුව තේරෙන්නේ භාවනා කරන එකට තේරෙනවා මේ මොන මොකද්ද එජෙන්ඩා එක කියලා. මෙයා මේ නටාගෙන ඉන්නේ මොන න්‍යාය පත්‍රයකටද කියලා ටිකක් නටන්න දීපු ගමන් ටක් ගාලා තේරෙනවා. ඒක කියන්නත් හොඳ නෑ. තේරුම් ගත්තකම අර අර තේනවා කොහොමඩක්වත් මෙයා මම නටන සින්දු මම ගහන සින්දුවට පදේට මෙයා නටන්නේ නටවන්න බෑ කියන එක තේරුණාට පස්සේ බුදුචානන්සේ කියනවා කවුඩෙක් ඇවිල්ලා ඒ මේද පාසාණයට කෙටුවා වගේ. කවුරට මේද පාසාණය පේන්නේ මේ ඌරු තෙල් ටිකක් වගේ. ඌ ඇවිල්ලා වීගෙන් ගහනවා. බලනකොට පාෂාණයක්. ඒක ගලක්. උගේ හොට කොට වෙනවා. යෝගේ තමයි භවනා කරන කෙනෙක් ළඟට එහෙම නැත්නම් අර කියන ಗುಣ ටික තියෙන කෙනෙක් ළඟට අනුන් නටාගෙන එන කෙනා ළඟට නෑ අනුන් භවනා කරපු කෙනෙක් ළඟ කවුරු මොන රාගයෙන් ලං වුණත් ද්වේෂයෙන් ලං වුණත් ඒ කවුඩෙක් ගිහිල්ලා මේද පාෂාණයට කෙටුවා වගේ එයාගේ රාගය මේ පුද්ගලගේ ශාන්තතියට ඇතුල් කරන්න බෑ ධර්ම ආරක්ෂාවක් ළඟ තියෙනවා. ද්වේෂයක් ඇතුල් කරන්නත් බෑ. ඒ නිසා මේ පුද්ගලයාට අතේ වනේ නැති මනුස්සයා විෂභාජයෙන් අත දැම්මා කියලා වනේට තුවා විෂවදින්නේ වගේ වනේ තියෙන කෙනා වගේ විෂවදින අය කොච්චර රාග අරමුණු තියෙන තැනක හිටියත් එයාට ඒකට බුහුත් වෙන්න දෙයක් නැහැ. ඒකද යා දන්නෝ පැහැදිලිවම මට මේ ප්‍රතිශක්තිය තියෙනවා. ඉතින් අනික් කට්ටිය කියන ඉසාදම යන්න එපා ඔතෙන් ගියාම මෙහෙමයි මෙහෙමයි මේ රාග ධනක වෙනවා අරකම ඉන්නේ මෙයා දන්නවා. ඒක අද එහෙම තියෙනවා. පිටි වනේ කියන මේව පඳුරට බය වුණාට පිටි වනේ නැති බීම බය නැහැ. ඉතින් එතකොට වෙනවා පිටි වනේ කියන මේවට වනේ නැති බීම හිතුවක්කාරී කියලා. ඒගොල්ලෝ කියන සමාජයට විරුද්ධයි. ඒ නිසා පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියන බුරුමේ මේ භාවනා කරන භික්ෂුවක් ගැන කතා කරලා මේ භාවනා කරන භික්ෂුවට අහවල් දේ නරකයි කියලා ලෝකෙ මොකක්වත් නැහැ. නරක වෙන්නේ භාවනා කරව නැති හිතක් තියෙන මිනිහට. මෙයා සුදුස්සෙක් වෙන්න හදන්නේ හැම දෙයකම අකුසලයට සුදුස්සෙක් මෙයා. කුසලයට සුදුස්සෙක්. රාගේ තියෙන තැන ඉන්න හැටිත් දන්නවා, ද්වේෂේ තියෙන ඉන්න හැටිත් දන්නවා. එයා භාවනා කරලා දිනව කොච්චරද කියනවා හොඳට හිත පිරිසිදු වුණාට පස්සේ රාගේ එනවා. ආවට පස්සේ කොහොඳට මුල බඳාගෙන දැකලා තියෙනවා. භාවනා කරුවට පස්සේ ද්වේෂය එනවා. ඒ ද්වේෂය එනකොට එයා මුලැමැදාක බල්ලා තියෙන නිසා එයාට මේ ආවේගය බහුල වෙන්න ඉස්සෙල්ලා හැරෙනකොටම මේ ඉන්නේ කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා අහුවෙනවා. හොඳම දේ තමයි යාට ඒ නාඩගම ටික නටන්න ගන්නකොට ඒ කෙනාටම තේරෙනවා මේ රිමෝට් කන්ට්‍රෝල් එකට මේ මැෂින් එක අහුවෙන්නේ නැහැ. භාවිත මනසේ තියෙන එක න අහුවෙන්නේ නැහැ. ඒ නිසා ඒ වෙලාව පුළුවන් තරම් ධර්මෙම තමයි මේ පිහිට වෙන්න ඕනේ. ශරණ වෙන්න ඕන. එහෙම නැතුව පුද්ගලික ආරක්ෂක හමුදාවල් දාගෙන එහෙම නැත්නම් මේ නීති පද්ධති දාගෙන එකම නීති පද්ධතියකත් මේ මේ Tamange හිත අවබෝධ කරපු කෙනෙක් විතර ශාන්තියක් ගැන දෙන්නේ නැහැ. භාවිත මනසකින් විතර ශාන්තියක් මොනම දෙයකින්වත් දෙන්නේ නැහැ. නිසා යම් ප්‍රමාණයකට නීවරණතර හිතක් ඇති කරගත්ත කෙනා එහෙම නැත්නම් ওই කියන අරමුණත් එක්ක ඉන්න පුරුදු වෙච්ච එකනා හැකි ඉක්මනට බලන්න ඕනේ ඉල්ලලා ගන්නව නෙවෙයි රාගය ආවට පස්සේ දැම්මට මොකද වෙන්නේ ඒක හරියට ආස්වාසියේ මුලැමැදාග බලනවා ආස්වාසි කියලා කියන්නේ රූප ධර්මයක් නේ දැන් ආස්වාද ප්‍රසවාසයේ ගෙවිල කියලා චිත්ත නිස්සද්ද භාවයේ තුල මතුවෙන්නා වූ රාගයක් තියෙනවා මුලැමැදාග බලනවා මතුවෙන්නා වූ ද්වේෂයක් තියෙනවා මුලැමැදාග බලනවා විිත මොහං වාචිත්තං නැ සමෝහං වාචිත්තං නිදිමත වෙනවා ඒ කිනාට සක්මණේදී නිදිමත එනවා. පරියංකේ නිදිමත. මොකද කුප්පණ ගති දැනෙන්නේ නැහැ. රාග ද්වේෂ නැති වෙච්ච ගමන් නිදිමත කරනවා. මෙයා දැන් බලන්න මේ නිදිමතේ මුලැමැදාව. ලේසි නෑ ඒක. අපිට ඔය බෙහෙත් වෙනකොට දොස්තරලා ලියනෝනේ කැමට පෙර නිින්දට පෙර කියලා. බෙහෙත් කියලා තියෙනවා නිින්දට පසු කියලා බෙහෙත් දීලා තියෙනවා කියලා බලන්න. නෑ. එතකොට බබා දොයි. ඒ නිසා කියනවා බොන මිනිහෙකුට උපදෙස් දෙනවා නම් බොණ්ඩ ඉස්සෙල්ලා උපදෙස් දෙන්න කියනවා. දීවට පස්සේ උපදෙස් දීලා වැඩක් නැහැ. ඒ වගේ තමයි නින්දත් එක සෙල්ලම් කරනකොට නින්දට ගියාට පස්සේ අල්ලන්න බෑ පරාදයි. නමුත් භාවනා කරන යෝගාවචරයාගේ ඕන කමඨාන් සුද්ධ කරනට අහන්න දැනගන්න මට මෙහෙම කාලයක් අහු වෙනවා මම මොකොත් දන්නේ නැහැ ඊට පස්සේ මම ගැස්සිලා අරමුණට එනවා. ඒ කියන්නේ නින්දේ අග. යාර කියනවා මේ ගැස්සිලා ආපහු එන එක කලබලයකට ගන්න එපා. මේ ඊගා පාඩම යණ්ඩයි මේ මූලකවි ලැබිලා තියෙන්නේ. ගැස්සිලා ආපහු ආවට පස්සේ අරමුණේ කීකරුව තැම්පත් වෙලා ඉන්නවද නැත්නම් ඊට කැළඹිලා අනේ මට වෙච්ච වැඩේ කියලා ඉෂාත ප්‍රදන්න අඬනවද නැත්නම් පශ්චාත්තාප වෙනවද බලන්න කියලා. ඉතින් උපදේශන ලැබෙච්ච එකන පශ්චාත්තාප වෙනවා. කියන පශ්චාත්තාප වුණොත් ඊගාට එන චිත්තක්ෂණයක් කෙලසෙනවා. ඒ පශ්චාත්තාප නොවි බලන්න දැන් අරමුණට ආවනේ. ඊගා චිත්තක්ෂණයට යන්න පිළිසිදුව. පශ්චාත්තාප නොවි ඉන්නේ කියලා සදාචාරවාදීර කද්දාවත් කරන්න බෑ. විපස්සනා යෝගාවචරයට මේක කමඨහන උපදේශයක් වෙනවා. දැන් හත්තට වතාවක් හිත ගැස්සিলা අරමුණට ආවා. ප්‍රශ්නයක් නෑ මම දැන් ආවට පස්සේ හිත කීකරු වෙලා ඉන්නවා කියන එක දක්නාසුළු දන්නාසුළු පශ්චාත්තාප නොවෙන එකට කියනවා ඊට පස්සේ මේ නින්දට එක සැරේ යන්නේ ඒ නිසා භාවනාව හරියනකොට විතරාග විත දෝෂ වෙනකොට ඔන්නෝම නිදිමතක් එනවා ඒකට ලෑස්තිලා යන්නේ කියලා. එයාට ඒකට එන්නේ නැහැ. ඒ කියන්නේ නිදිමතේ මුල අල්ලන්න කියලා දෙනවා. මේ මුලයි අගයි දෙක ඇල්ලුවට පස්සේ මඳ අහුනේ නැතත් ඒ යෝගාවචරය විශේෂ පිළිබඳ වෙන්දට වඩා පසී භාවයක් දක්ෂ භාවයක් ඇති කරගන්න මොකද දෙපැත්තෙන් කොටු කරලා තියෙන දැන් නින්ද එන්නේ ඉස්සල්ලත් දන්නවා නින්ද ගියා ඒතකොට තියෙනවා මෙතන නින්දක් නෙවෙයි තියෙන්නේ හිත සැඟවි ගැනීමක් තියෙනවා මේකට නිඳයි කියලා කීම මාර්ගපාක්ෂික දෙයක්. මේක නිඳයි කියලා කියපු ගමන් කෙලෙසයක් වෙනවා. නෑ මේක මට බලන්න පුළුවන්. හිත සැඟවි ගැනීමක් තියෙන විදිහට බැලුවොත් එයාට චේතන පටන් ගන්නවා මෙතෙන්ට අවදි වුණොත් මොනතරම් හිතේ විචිත්‍ර භාවයක් තියෙයි. ආශ්චර්ය ධර්මයක් තියෙයි. නිින්දේ ඉන්නකොට මම නිින්දේ ඉන්න බව දන්නේ එක. ඒක ලේසි නෑ. ඒක ඇත්තටම කියනවා නම් අස්වාභාවික අභියෝගයක්. ආධුනිකයෙකුට නමුත් ඉහළට යන කෙනාට හිතා ගන්න පුළුවන් මං කවදා හරි මේ හිත සීතල වේගෙන ඇකිලීගෙන නිින්දට ය아가ගෙන එනකොට දැනගන්නවා මේ පෙරමග ලකුණු එන්නේ සමෝහ චිත්තේ මම මේක දැනගන්න ඕන එතකොට යාට තේනවා වීත මෝහ චිත්තේ මේ නිින්ද පටන් ගන්නකොට මේ ලකුණු නිින්දට ගියා කියලා වචනයක් දාපු ගමන් ඒක මෝහයට යනවා මේක හිත හැඟවි ගැනීමක් ලීන භාවයක්. නිලීන භාවයක් හිතන මෙනින්දට යමක් නෙමෙයි කියලා ඒකට අවදි වෙච්ච ගමන් යාට මෝහයේ වෙනුවට මේ මෝහය අවබෝධ කිරීමේ අමෝහයෙන් ඉන්න පටන් ගන්නවා. ඒ වගේ හින්දෙන් අවදි වුණාට පස්සේ Tamange gedara වගේ අරමුණට එන බව දැනගත්තට පස්සේ යාට තේරෙනවා මේක පුළුවන් ද අපේ දෙවෙනි પરම්පරාවට දෙන්න. පිට පිට ගිහිල්ලා ආපහු ආවට පස්සේ Taman ඉන්නේ අරමුණේද නැද්ද කියලා දැක ගන්නා සුළු ගතිය අපිට පාඩම් බන්දිය කියලා දෙන්න පුළුවන්ද කියලා හිතන්න. පුළුවන් වෙච්ච දවසකට නැවත කොහේ හිත ගියත් එන්නේ සති අරමුණකට නම් මූල කර්මස්ථානෙට නම් ඉරියව්වට නම් මේකට කියනවා ධර්ම ආරක්ෂාව කියලා. සති ධර්මයේ ආරක්ෂා කරන කෙනාට ලැබෙන ධර්ම ආරක්ෂාව තමයි කොහේ රත්යාදු ගැහුවත් හිත කොච්චර කෙලස් යනක අරමුණක හිටියත් එයා ඉවරෙච්ච ගමන් එන්නේ මූල කර්මස්ථානෙට නම් එයට මේ අනිවාර්යෙන් මේ ජීවිතේ මේ භාවනාවෙන් ත්‍රිමනස ධර්ම වලට යන්න පුළුවන්. මෙන්න මෙවැනි තැනකට ධර්මදේශනා මාර්ගයෙන් හෝ කමඨාන් සුද්ධ කිරීම මාර්ගයෙන් හෝ සමත පරියංග සක්මන් භාවනා මාර්ගයෙන් හෝ කාට හරි කියලා දෙන්න කොච්චර එකලසක් ඕනද කියලා හිතන්න. කොච්චර දේවල් පිළිබඳව අපි දෙන්න එකම කතා කරන්න ඕනද කියලා නැත්තම් එයා වෙන දෙයක් හිතනවා නම් මේක අනුදුන සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා මේ මෝහයත් එක්ක වැඩ කරනකොට සමෝහ වීත මොහ කියන එකේදී මේ හිතේ කිසිම චිත්තක්ෂණයක අහක දාන දෙයක් නැහැ. හැම වෙලාවෙම එන්නේ චිත්ත නියාමයක් අනුව මිස උඹේ කියන කඩප්පුලි ගමටවත් නොකෑම නදා වතුරකමට එනකන් නෙවෙයි. ඒ වගේම ඔය හිතට ධ්‍යාන මාර්ගඵල ලැබුණත් රහත් බව ලැබුණත් ඒක ඔබට අයිතිත් නැහැ. මේවා චිත්ත නියාම. ඒ එනේන චිත්ත නියාමයේ මේ හම්බෙච්ච වෙලාවේ මල් මාලයකට එක එක මල අමුණන්න වගේ රාගය එනකොට මෙහෙමයි, වීත රාගය එනකොට මෙහෙමයි. දෝෂය එනකොට මෙහෙමයි, වීත දෝෂය එනකොට මෙහෙමයි. මෝහය එනකොට මෙහෙමයි, වීත මෝහය එනකොට මෙහෙමයි කියලා මේ ටික කවදා හරි අහිංසකව ලිව්වොත් මේක විශ්ව සාහිත්‍යයේ හොඳම රචනය බවට පත් වෙනවා. මොකද ඒක නම් පෞරුෂත්වයක් ඇතුව නෙමෙයි කතා කරන්නේ. අර වෙනවා මට රාගේ ආවා. ලෝකයා කියන જાති රාගයක් ආවා. ඒකෝට මට මේ මේ විදිහ කලකොලොප්පන් හිතේ ආවා. මම ඒකට ගණන් ගන්න දෙයක් නෑ. මොකද මම මේ රාගය හඳුනා ගැනීම මේ පරිශ්‍රණයක් කරන්නේ. පරිශ්‍රකේ. ඊට පස්සේ මේමයි. ඊට පස්සේ ද්වේෂය ආවා. ඒ ද්වේෂය ආවම මෙන්න මේ මේ විදිහට මට වෙස් කියන්නේ නෝ මම නැට වෙනවා මෙන්න මෙහෙම වෙනවා කනගාටු වෙන්න දෙයක් නැහැ මොකද රාගය ආවේ ද්වේෂය ආවේ උඹ ඉල්ලලා නෙවෙයි හේතුඵල ධර්මයකට එන්නේ මෝහය එනවා අන්නන්නේ රාග ද්වේෂ මෝහ විසෙයි මෙන්න මේ විදිහට අනුන්ගේ එකක් වගේ බලන ගතිය තියෙන එකනට අනුන්ගේ හිතේ තියෙන රාග ද්වේෂ මෝහ බලන්න පුළුවන් ඒක තමයි මේ භාවනාදී අපි ගන්න දෘෂ්ටි මගේ හිත තාපු රාගය වෙන කෙනෙක් බලනවා වගේ මම බලනවා මගේ හිතට ආපු ද්වේෂය වෙන කෙනෙක්ගේ එකට ආපුගේ බලන්න ගියාම අසල් ගේක සොරකම් ගිය දවසක කුහුල් සිටින් ඉන්නේ තමගේ රැක කිව් වගේ අල්ලපු ගෙදර ගිනි ගත්තට අපේ ගේ නෙවෙයිනේ තින්න ප්‍රශ්නයක් නැහැ ඉතින් ඔය ටිකක් සෝරි කියලා හිතෙනවා ළඟ ගෙදර නිගිනියනන්තේ මේ වගේ තමන්ගේ හිතට ආපු රාගය අල්ලපු ගෙදර ගිය එකක් වගේ දෘෂ්ටි කෝණ දාගන්න පුළුවන් නේද? පේනවා නිකන් අසාධාරණ දෙයක් වගේ. නමුත් මේ ටෙක්නික් එක නැතුව කවදාකවත් අපිට රාගය හදාරන්න බෑ. ආස්වාසයෙන්කොට අනුන්ගේ එකක් වගේ බලන්න. සක්මන් කරනකොට රූකඩ ඇවිදිනකොට gediya පිටින් මේක දිහා පිට කෙනෙක් බලන්නේ වගේ බලන්න. රාගය එනකොට අඳුර ගන්න පුළුවන් වුණොත් මේ රාගය කියලා මේ වැඩේට අපිට සූදානම් වෙන්න පුළුවන්. ඒ නිසා අඳුර ගැනීම වැදගත්. හැබැයි අඳුරගත්ත පස්සේ කරප්මන් ඇවිල්ලා වක්කාර ගති පහල කරලා ඒකට නටා නටන්නේ කවදාකවත් රාගයේ මුලමඳාග දකින්න වෙන්නේ නැහැ. ද්වේෂයේ මුලමඳාග දකින්න වෙන්නේ නැහැ. මෝහයේ මුලමඳාග දකින්න වෙන්නේ නැහැ. ඒ නිසා පුංචි රාග, පුංචි ද්වේෂ, පුංචි මෝහ අපේ ගමනට භාවනා චිත්තානුපස්සනාවට අමුද්‍රව්‍ය වෙනවා. ඒ අමුද්‍රව්‍ය පාවිච්චි කරන්න බැරුව ඉසాత බඳගෙන අඬන්න ගත්තොත් මේ භවනා මධ්‍යස්ථාන ළඟ නන්දමාණිගේ සින්දුවක් දැම්ම ඒ නිසා මගේ හිත රාගෙම තුනයි කිය ඊට පස්සේ නන්දමාණිට විරුද්ධව නඩු දාන්න පටන් අරගත්තොත් ඒ අමනයි අසත්පුරුෂයි ඒ හැපෙකදී බලන්න ප්‍රශ්න නැහැ ඒ වගේම වෙන මොන කෙනෙහිල්ලක් ආවා එහෙම නැත්නම් වෙන හිතට නුරුස්නා ගතියක් ආවා ආවට පස්සේ කවුද දුන්නේ කියන එක බලන්න යන්න එපා දැන් නුරුස්නා ගතිය නෑවිලා තියෙන්නේ මේ නුරුස්නා ගතිය ඉන්නේ ඉස්සල්ලා කොහොමද නුරුස්නා ගතිය තියෙනකොට කොහොමද ගියාම කොහොමද කියලා මේක පරිශීලනය කරන්න පුළුවන් ද නුරුස්නා ගතියක් නැවි. කවදාවත් බෑ. එනිසා නුරුස්නා ගතිය දීපු මනුස්සයාට හිත යටින් ස්තුති කරන්න කියලා. ඒ වේබු සෑඩෝ කියනවා භාවනා කරනකොට ලස්සන භාවනාවට එකකට එකෙක් ඔන්න ඡය රෝග කාර්යයක් වගේ කහින පටන් ගන්න බල් බල් බල් බල් බල් බල් බල් බල් බල් ඉතින් ඉන්න ගහන්න එක්ක පිළිේසුවක් ගෙනින් මං කියන්නේ එක්ක දොරෙන් එළිය ගිහලා ගහපන්කෝ මොකක්ද බලන්න මේ ඔච්චර දුර ඉඳලා ඇවිල්ලා නිවාඩු දාගෙනත් ඇල්ල සූතු ඇඳ කරන අට සිල් සමාදන් වෙලා භාවනා කරන මේ යක්ෂණී හරි මේ යක්ෂය හරි කයින්වයි කියලා කියන මනස කේන්තියක් සාධාරණයි නේ මං කියන්නේ අපි ප්‍රත්‍යල භාවනා කෙරුවා ඒ ඒ රීති දෙකේදී 60 දිනක් හිටියේ ඉතින් එකෙක් විනාඩියකට එකක් ඌ පැයකට එක සැරයක් අහිනවා ඒක හැම එකම විනාඩියට එක සැරයක් අහිනවනේ. ඉති උදේ ඉඳලා හැම හොඳ සවුන්ඩ් ප්‍රූෆ් කරපු හදපු මේ හෝල් එක ෂෝක් එකට කහිනවා තේනවා. හැබැයි එක එකක් බණින්නෙත් නැහැ. කර්මණේලා ඒ මිනිස්සේ කතා කරලා කවටන් සුද්ධ කරන්න කිව්වා. ස්වාමීන් වහන්සේ මට තේරුණා මම ගොඩාක් පිරිසකට කරදර කරනවායි කියලා. ඒ නිසා මම දොරෙන් එළියට ගිහිල්ලා සක්මන් කරන්න කියන දැනෙලා භාවනා කරා ඒත් කැස්ස එනවා. මට තේරුණා දැන් පෙරිලා ශබ්ද එනවයි කියලා. ඒ නිසා මම ඇතුළට පිටට ගියේ මේ සාමික භාවනාව මගේ අර යම සඳහා නෙවෙයි කැස්ස සඳහා කිය. ඉති වේබුසයඩෝ කියනවා එහෙම වෙලාවක Tamanට නුරුස්නා ගතියක් එන. ඒ කියන්නේ සදෝ සංචිත්තන් ඇවිල්ලා. එයාට කල්පනා වුණොත් මම කවදා හරි මේකේ සදෝෂේ දැනගන්නවා. දැන් සදෝෂේ දැනගන්න වෙනකොට මට මේ මිනිස්සුත් එක තරහ ගිහිල්ලා. නැත්නම් මේ සබ්ජෙක්ට් එක තරහ ගිහිල්ලා ඒ නිසා යාට තේරුණොත් මගේ තියෙන සතිය කැස්සට කැඩෙන සතියක් කියලා. ඒ තරම්ම ලාමක සතියක් නේ මට තියෙන්නේ මම කවදද කැස්සට කැඩෙන්නේ නැති මට්ටමකට සතිය දිනු කරගන්න. වැස්සට කැඩෙන්නේ නැති සතියට දිනු කරගන්න කියලා මෙයා සතිය දිනු කරගන්න මේක කඩයිමක් කරගත්තොත් සූචකයක් කරගත්තොත් කවදා හරි එයාට තේරෙයි ඉස්සර නම් මට කැස්සට කැඩෙනවා දැන් කැස්සට කැඩෙන්නේ නැහැ. මගේ මගේ හිත දැන් ඒ වගේ දේවල් වලට කැඩෙන්නේ නැහැ කියනකොට එයාට තේරෙයි ඊළු කවදා හරි මේ කැස්ස දීපු කෙනා තමයි මට මේ පරිේශයෙන්ද අමුද්‍රව්‍ය දුන්නේ කියලා. ඒ මනුස්සයාට ස්තුති කරාවිලු අනේ මේ මනුස්සයා නොහිටින්න මම දන්නේ නැහැ මගේ මට තිබුණ කැතර කන්න සතියක් කියලා. හැබැයි ගිහිල්ලා ස්තුති කරන තරම් අමන වෙන්න එපයි කියලා කියලා තියෙනවා. නැගිටලා ගිහිල්ලා ධම්මසිද්ධා තමයි මට කැස් ඉගෙන ගත්තේ. ඒ තරම් අමන වෙන්න එපයි කියලා අරි හරියම ලස්සනයි මේ වේබුසාඩෝ කියන උගාව තලතුණා. රහතන් වහන්සේ වගේ නම ස්වාමීන් කිසිම පොතක් කියවපු නැති කෙනෙක්. ඒ වුණාට පුදුම විදිහට කොටිම කියනවා දැන් තියෙන ගෝයන්ක සිස්ටම් එක තන්නේ කරම වේබුසාඩෝගේ ආශිංසනය. උන්වහන්සේ මේ මේ ඌ බකින්ද දුන්නා ඒ ඒ ආශිර්වාදේ ඊට පස්සේ තමයි ඔය මේ මේ ළඟදී නැති වෙච්ච එක නම් මොකක්ද යාගෙනම ගෝයන්ක ගෝයන්ක ඊට පස්සේ මම ඇල්ලුවේ ඒ සරණකව ඉච්චකම පුදුම දෙයක් තිබුණා දේශනා කරලා තියෙන දේවල් වල මේ පුංචි කරදරයක් ආවට පස්සේ ඒක කඩයිමක් කරගන්න මට මේකටත් කැඩෙන සත්‍යයක් තියෙන්නේ ඒ කයින මිනිහට බනින්නවක් සද්දයට බනිනවා වෙනුවටත් මේ දෝෂහිත දැක්කන්න හදන්නේ කියලා මේක නගිනව වෙලාවක හිතේ ජීවසීමේ ශක්තිය දැඩිමේ ශක්තිය වැස්සට පස්සේ තමයි තේරෙනවා කැස්සට එච්චර දඟල නැහැ කියලා. අන්න එදාට කහින විඤ්ඤා නොහිටියා නම් මේ පිම්ම පණින්න බෑ. ඊමණසට ස්තුති කරන්න වෙනවා. මේ විදිහට Tamanට එන යම් ප්‍රමාණයකට භවනා හරි ගියාට පස්සේ එහෙනම් යම් ප්‍රමාණයකට රූප කර්මස්ථානේ ගිවං කරගත්ත වෙලාවක මෙව අපිට ලැබෙන්නේ අපි මේ ලබාවුපන් හැටියට තමයි. ඒ ලැබෙන දේවල් භාවනාවට ආහාරයක් කරගන්න හැටි. පරිවේශණයට පරිවේශන අමුද්‍රව්‍යයක් කරගන්න හැටි. තේරුම් ගත්ත කෙනාට තේරෙනවා මේ අපකරා මේ පැමිණෙනදී හරියට කිරලා හරියට මාත්‍රාවට හම් වෙන්නේ අපි පෙර කළ අකුසල කර්ම වල හැටියට. හිතා ගන්න බැරි න්‍යායපත්‍යක් එතන තියෙනවා. අපිට යම් විදිහකට බාධාවක් ආවනම් ඒ බාධාවෙන් අපි මේ කවුරු හරි කරපු දෙයක් නිසා අපිට වෙලා තියෙන්නේ. ඉතින් ඒක හරියට මේ ඒ ඒ අකුසලයට ඉස්සර කරපු අකුසලයට බැලලා වැඩකුත් නැහැ. දැන් මේ මනුස්සයර කොන්න එක බැලලා වැඩකුත් නැහැ. දැන් මේ මිනිහට බැන්නොත් එන්නේ අලුතෙන් අකුසල රසය. මේ වෙච්ච එක වාසියට අරගෙන යන්න නම් Tamange චිත්තානුපස්සනාව කරන කෙනාට හිතා ගන්න පුළුවන් ආධුනිකයෙකුට මේක සිද්ධ වෙනවා ඇති බෑ. දැන් මට මේ දවස්වල හිතනවා වගේ හිතෙනවා ඇති. ඉතින් ඒ නිසා මේ මනුස්සයා මේ වෙලාවේ කමඨාන් වාතාවරණයට කියලා හරි බැන්නේ නැතුවට පව් අප්පයි මේ මනුස්සයාට තේරුණා. ඉතින් ඒක හොඳට තේරෙනවා මේ මනුස්සයා නොකියුවට. ඒ වගේම ද්වේෂයක් ඇවිල්ලා ඇති. ඒ ඒ ගෙස් කරන්න පුළුවන් ගතිය නැත්නම් මේ අනුමාන කරන්න පුළුවන් ගතිය තමයි මේවා විඳපු ප්‍රමාණයට තමයි තියෙන්නේ. ඒක පුදුමාකාර ධර්ම ධර්ම ඥානයක්. ධර්ම ඥානයක්. හැබැයි මේක සංසන්දනය හරහා තමයි යන්නේ. වෙන කෙනෙක් එනකොට වෙන කෙනෙක් යනකොට කනකොට බොනකොට හැරෙනකොට දල වශයෙන් හිතා ගන්න පුළුවන් ඒ පුද්ගලයා දැන් පෙළෙන්නේ රාගයෙන්ද ඒ පෙළෙන පුද්ගලයා දැන් පෙළෙන්නේ ද්වේෂයෙන්ද ඒ පුද්ගලයා දැන් පෙළෙන්නේ මෝහයෙන්ද නැත්නම් මේ කමඨාන් වාස්තාවක් දෙනකොට මේක තණ්හාවට බර ප්‍රශ්නයක්ද මාන්නයට බර ප්‍රශ්නයක්ද දික්කියට බර ප්‍රශ්නයක්ද කියලා ඒ ලියන එකනම නැවත කියනවා නම් නියම එකනම තේරෙනවා ඒ නිසා මම කියන්නේ කමඨාන වාර්තාව ලියන්න. ලියපුවම ඒක ඉස්තිරයිනේ. ඒක නැවත කියවන්න. කියවලා බලන්න මම මේ විසඳ ගන්න හදන්නේ රාග නිශ්චිතව නගන ප්‍රශ්නයක්ද? ද්වේෂ නිශ්චිතනේ මාන නිශ්චිත නගන ප්‍රශ්නයක්ද? නැත්නම් මේ මමයා ලොක් කරගන්න හදන ප්‍රශ්නයක්ද කියලා තේරිච්ච දවසට යනකම්ම කර්මස්ථානාචාරවලදී වගකීමක් තියෙනවා. එයාට ඒක තේරුම් ගත්තට පස්සේ මේ ප්‍රශ්න නැවත කියනකොට Tamanටම තේරෙනවා. ඒ හරහා තව කෙනෙකුට උදව් කරන්න පුළුවන්. ඉතල තමන්ගේ ප්‍රශ්නේ තමන් විශ්ලේෂණ මට්ටමට ගියාට පස්සේ තව කෙනෙක් මොනම විදිය ප්‍රශ්නයක් නැගුවත් සාවධානව අහගෙන ඉන්න එකයි කරන්න ඕනේ. එතකොට තේිනවා මෙයාට තියෙන්නේ කාගේ. එහෙනම් මේ තියෙන්නේ මානෙ. දැන් මේ තියෙන්නේ දික්තිය. ඉතින් ওই තුන විතරම වෙන මොකක්වත්ම නැහැ. කිසිසේත්ම බය වෙන්න එපා මෙතන ලොකු සමීකරණයක් තියෙනවා කියලා. ඒ නිසා ඕනම කෙනෙක් කතා කරනකොට ඒක වටහා ගන්න අසල ස්වරූපෙ මිසක් පුද්ගලයම නින්ද යන්න එපා. මොකද පුද්ගලයා වෙලාවෙන් වෙලාවට එයාගේ රාගය වෙනස් වෙනවා, මානෙ වෙනස් වෙනවා, දිත්‍ය වෙනස් වෙනවා. ඒ වෙනස් වීම තමනුත් දන්නවනේ තමනුත් චපලයි කියලා. තමනුත් දන්නවනේ තමන්ගේ වෙස්මාරු වෙනවා කියලා බෝධිජ්ම වගේ පාටමාරු වෙන බව. ආහන්නේකේ පුද්ගලයාට කියලා දෙන්න තරම් තමන් ළඟ තියෙනවා නම් පෞරුෂත්වයක් කීර්ති නාමයක් මට මේක කතා කරලා කියලා මේ ප්‍රශ්න පිටියන්ද මේ ප්‍රශ්නේ අහන්න හිතුනේ මෙන්න මේක නිසා නේද එනත මෙහෙම නේද මේකට තව වාක්‍යයක් එකතු කරනවා එකතු කරන්න ඕනේ කියලා කිව්වොත් ඒක තේරෙනවා දැන් අපි දෙන්නගම හිත එකට වැඩ කරන්නේ කියලා ආ මේ මට්ටමට ගියාට පස්සේ හරියට මට්ටම කිව්වා වගේ මගේම ප්‍රශ්න විසඳුවා වගේ මං කියන බොක්කෙම සම්බන්ධ වෙනවා දෙන්නවා එහෙම නැතුව ඒ කියන්නේ ඒ විදිහේ බොක්කෙම සම්බන්ධ නොවි විශ්වාසය පහළ වෙන්නේ නැහැ. ඉතින් මේක සාමූහික කමඨාන් සුද්ධ කරනකොට වුණා වෙච්චාම අර පුද්ගලිකව හම්බෙන්න බැරි නිසා මොකද දෙනෙක් හිතනවා මෙන්න මේ විදිහේ ඍජු සම්බන්ධතාවයක් නැති වෙන බාධායි කියලා. නමුත් Tamanට ඕනේ සුද්ධ වෙන්න නම් Tamanට ඕනේ කියලා නැති කරගන්න නම් මේ මේ වාතාවරණයත් හොඳට ඕම ඇති. Taman අවංකවද ප්‍රශ්න ඉදිරිපත් කරනවා ඊට පස්සේ ප්‍රශ්න අහන වෙලාවේදී අර්ථයෙන් සපේ චරිතයෙන් සපේලා කියනවා මේ මේක මේක මොකද වෙලා තියෙන්නේ ඒකේ ප්‍රශ්න ගහනවා නම් එක්ක කෝල ගතියක් එහෙම නැත්නම් ලැජ්ජ බයක් ඉතින් එහෙමනම් ඉතින් ප්‍රශ්න ඉදිරියට යන්නේ නමුත් අපිට හම්බ වෙන වෙලාව ඒක සුද්ධ කරගන්න ඕනේ නම් ඒක නා සපේලා උත්තර දෙනවා නම් ඒ උත්තරේ මුළු සභාවටම ආහාරයක් වෙනවා ප්‍රශ්න විසඳෙනවනේ. සමහර විටක පෞද්ගලිකත්වය වෙන්නේ නැති. නමුත් අපිට මේ වගේ වෙලාවල යම් යම් කැපකිරීම කරන්න වෙනවා. කැපකිරීම කිරුවට පස්සේ අපි එක පවුලේ අයට වැඩි පුදුමාකාර බන්ධනයක් එන්න පටන් ගන්නවා. දැන් මේ අද තුන්වෙනි දවසේ එනකොට ඒක එනවා. හතර පහ වෙනකොට එකම ගෲප් එක වගේ. කිසි පැකිලීමක් නැහැ කියනවා. පස්වෙනි දැන් පස්සේ ආයෙ ගෙදර ගියාම කිරි කලෙයි ගොම කඳුලයි. ආයෙ රක්කගොඩේ දාගෙන ආයෙ නටනවා ආයෙ කවක් දෙන්නේ නිසන්වනේ කියාගෙන ඒ කියන්නේ අර ගත්ත ගැම්ම ගෙනිය ගන්න බැරිකම. ඒත් මේ මේ ලබන අත්දැකීම නම් කවදාකවත් අහකන්නේ. කවදාකවත් අහකන්නේ. මොකද අපි ඉගෙන ගන්න චිත්ත නියාමයක්. ඉතින් ඒක ලෙවල්ලා මේ මේ තුන ප්‍රධාන රාග ద్వේෂ මොහ මේ චිත්තානුපස්සනාව සඳහන් කරලා ඊට පස්සේ සංකිට්තං වාචිත්තං සංකිට්තං චිත්තං පජානාති. විකිට්තං වාචිත්තං විකිට්තං චිත්තං පජානාති. එයා දැනගන්න ඕනේ මෙහෙම සමාධියකට නැත්තම් සතියකට ආවට පස්සේ හිත නිින්දකට වැටෙන්න ඉඩ තියෙනවා. හිත ඇකිලෙනවා. මිදෙනවා. විහිදි අඩු වෙච්ච ගමන් මිදෙනවා. ඒකට තමයි ඉරියව්ව වැක්කෙනවා. ඒකට බොහෝ විට නිින්ද ගියයි කියලා හිතෙනවා. ඉතින් ඒකට තව කෙනෙක් භවනා කරනකොට එයාගේ ඉරියව්ව වැක්කෙලා තියෙනවනම් හිතා ගන්න පුළුවන් මෙයාගේ වීර්යය මදි වෙලා තියෙනවා. එවන්තම් විචිත්තං වචිත්තං හොඳටම තේරෙනවා සමාධියක් තියෙනවා. හරියට කියනවා නම් ਸਰවඥාසික නිදර්ශනයක් විදිහට ਸਰවඥාන්සේ සඳහන් කර දෙනවා ගැඹුරු මොහොත ගත්තොත් ගැඹුරු මොහොතේ මතු පිට විශාල ජීරැලි සුනාමි වලින් පෙරලෙනවා. ඊටාම පතුල පිංගල තිමිංගල ආදී විශාල මත්ස්‍යංශ කැළඹෙනවා මැද මොහොත කවදාවත් මොනම හේතුවක් නිසාත් කැළඹෙන්නේ නැහැ කියලා. අතට උඩම කෙලවර හුලඟට කැළඹෙනවා යටම කෙලවර මාළුන්ගෙන් කැළඹෙනවා මැද කල්දාකත් කැළඹෙන්නේ නැහැ. ඒ වගේ තමයි අපේ හිත කොච්චර අපහසුතාවපත් වුණත් දුකටපත් වුණත් අම්මා මලත් හිසගිනි ගත්තත්, ගෙටගිනි ගත්තත් මැද කෑල්ල කතාවත් කැළඹෙන්නේ නැහැ. ඉතින් අපිට කැළඹිච්ච ගැන අල්ලගෙන කතා කරුවොත් නම් අපිට නව කතා ලියන්න හිතෙනවා. නමුත් එයා දන්නවනම් මේ උඩ කොන්නට කැළඹෙනවා ඒකටයි මේ දඟලන්නේ. නමුත් මැද කෑල්ලක් තියෙනවා කැළඹිලා නැහැ කියලා. එයාට ඒක බලන්න ගිය දවසේ මෙච්චර කැළඹිලි හිතෙත් නැද කැල්ලක් කැළඹෙන්නේ නැතුව තියෙනවා. ඒක මේ නිවන් ලැබලා භාවනා කරලා ගත්ත එක නෙවෙයි මනුස්සකම. ඒක බුදුහාමුදුරු දීපු දෙයක්වත් නෑ. ඉතින් මේක දන්නේ නැත්නම් මේ මනසට කැළඹිච්ච හිත ගැන කවි කතන්දර ලියනවා, නව කතා ලියනවා, ට්‍රැජඩීස් ලියනවා, කොමඩීස් ලියනවා. ඒසර කවදාකවත් අර මැද නොකැළඹිච්ච හිත දක්වන්න ලැබෙන්නේ නෑ. නිසා භාවනා කරනකොට මතක තියාගන්න කොච්චර නිදිමත වුණත් සංකීර්ණ හිත තිබුණත් ඒ කරපු රිසර්ච් එක පින්ඩ දිර තිනවා functional MRI scan machine දෙකට එක group එකක් ඒ පාලක පරීක්ෂණේ ඒගොල්ලෝ සාමාන්‍ය අවදි මිනිසුන් ගත කරනවා. අනික ගොල්ලෝ ඒක ඇතුලේ නිදා ගන්නවා. CAT ස්කෑනර් එකට දාලා ෆන්ක්ෂන් MRI ස්කෑනර් දාලා නිදා ගන්න. මේ දෙන්නගේ මොනසේ ක්‍රියාකාරීත්වය බලනකොට නිදාගත්ත කණ්ඩායමේ කාර්යදි කණ්ඩායමේ මනසේ මොලේ නිකුත් වෙන තරංග වල කිසිම වෙනසක් නැතිලු. ඒ කියන්නේ සම්පූර්ණ නිින්දෙදි මොලේ වැඩේ. මොලේ වැඩ. ඒක කවදාකවත් නිදා ගන්නෑ. ඊට පස්සේ ඒගොල්ල කරලා තියෙන නිින්ද ගිය කෙනාට කලබලයක් කරලා අවදි කරලා තියෙනවා. එතකොට මොලේ එකපාරට දැඟලෙන ආයෙසරයක් යනවා සාමාන්‍ය ගමන. ඒ නිසා අපි නිදාගත්තට මොකක්වත් නතර වෙලා නැහැ. ඒ නිසා නිින්දට අවදි වෙන්න පුළුවන්. ඕනම නිින්දකට අවදි වෙන්න පුළුවන්. ඉතින් ඒකත් මේ භාවනාදී ඇති වෙන මේ ලීන භාවයේ එච්චරම කලබල වෙලා නැහැ. ඒ නිසා මතක තියාගන්න අපේ හිතේ අවදි භාවයේ තියෙද්දි උඩ පොත්ත නිදා ගන්න පුළුවන්. හිතේ මැද අවදි භාවයේ තියෙද්දි උඩ පොත්ත නිදා ගන්න පුළුවන්. ඒකට කියනවා කේස් හාඩ්නින් කියලා පිට කර වෙලා තියෙනවා. මැද හොඳට එක විදියක් උඩ උඩ පැත්ත වෙන විදියක්. දැන් වී වේලනකොට එකපාරට තඹපු වී අරගෙනලා කිදීම අවුවට දැම්මොත් පිටපැත්ත කර වෙනවා. මැද අමු. ටික දවසක විකුණු වෙනවා. සාමාන්‍යයෙන් කරන්නේ පවනි වේලලා ටික ටික ටික ටික වේලනවනම් මැදයි කට්ටයි දෙකම එක ගහන්න වේලෙන. ඒකට අපිට උගන්වන්නේ කේස් හාඩ්නින් කිය. අපේ හිතේ තියෙන කේස් හාඩ්නින් වල මේ මැද හිතේ හොඳට සාමයේ තියෙද්දි උඩලෙල්ලේ රාගය තියෙනවා. නැත්නම් යටලෙල්ලේ ද්වේෂය තියෙනවා. මේක දැක ගැනීමේ මැද තියෙන ක්‍රියාකාරී හිත නැත්නම් මේ පිරිසිදු හිතක් තියෙනවා. ඒක මේ සර්බලදාරි දෙයයන් වහන්සේ අතේ හරියෝ කන්සමස්ථානාචාර්යවරයා අතේ හෝ පේන කින මිනිහා වගේ නෙවෙයි මයි ළඟ තියෙනවා. ඒකට අර මිනිහට මගේ හිතේ මෙතන සමාධිය තියෙද්දි මෙතන රාගය තියෙනවා. මෙතන සමාධිය තියෙද්දි මෙතන ද්වේෂය තියෙනවා. මෙතන සමාධිය තියෙද්දි මෙතන ද්වේමත තියෙනවා. කවදාකවත් කවුරක්වත් හිතන්නේ නැහැ මේ සමාධි හිතක නිදිමතක් තියෙන්න පුළුවන්. සමාධියක රාගයක් තියෙන්න පුළුවන්. ඉතින් එහෙම නැත්තම් කවදද මිනිස්සේ අස්පනා පිට මේක අවබෝධ කරන්නේ? එන අනුගේ එකක් අවබෝධ කරගන්න. ඇවිල්ලා ගිය එකක් අවබෝධ කරගන්න. ඒක කියන්න පුළුවන් ද රාගය ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් දෙයක් කියලා. රාගය ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් වෙන එක පැත්තක මනසක තියෙන ඕනේ විතරාගී හිත. එක පැත්තක මනස තියෙන රාගී හිත මේ විතරාගී හිත රාගී හිත දිහා බලනකොට බුදුහාමුදුරුව අපේ දිහා බැලුවා වගේ. ආන්නේ විදිහට මේ දෙක පවතින ඉඩ තිබේ. එච්චරයි භාවනා කරන යෝගාවචරයේ අනිච්ච සංඥාව. එකම හිතක එක පැත්තක රාගය තියෙද්දී මේ පැත්තේ විවේක මනස තියෙන්න බලනවා. මේ කියන මුදු මොහොතේ මුදු බෝධේ කම්මණියේ විගත උපක්ඛිලේසේ පරිසුද්ධේ පරියෝධහතේ වෙන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් අපි හිතන්නේ අපි හිතන්නේ මේ එක හිතක් එක ඒකකයක් කියලා කවදාවත් නැහැ. මේක දෙන්නෙක්වත් අඩු ගන්න ජීවත් වෙනවා. මේ හිත ඇතුලේ එක පැත්තක සාන්ත බව තියෙනවා අනිත් පැත්තේ කලබලයි. අපි කොයි එකාටද කඩුව දෙන්නේ කොයි එකාටද කොපුව දෙන්නේ කියන එක ප්‍රශ්නේ. දෙන්නම ඉන්න කොයි වෙලාවෙ. මොන්නම තාලෙකට කවුරක්වත් හිතන්නේ කොටින්ම කිව්වොත් හැම එකාතුළම ගෑණි විනය දෙන්නම ඉන්නවා හැම එකීතුළමත් ගෑණි විනය දෙන්නම ඉන්නවයි කියලා මට ඒක ගහලා එලවයි. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ගෑණි පිළිමකම තියෙන උද්‍යප්පේ ඥානෙ දක්වා විතරයි. විඤ්ඤාණයට ඥාන පිළිමි නැහැ. මනුස්සකම ඉතුරු වෙන්නේ. අපිට කවදාවත් මිනිසෙක් වෙන්න බෑ. ගෑණියක් කියලා හිතන තාක්කල් පිළිමෙක් කියලා හිතන තාක්කල්. කවදාවත් බෑ. මේ පිළිමේ අයිතිවාසිකම් ගිල්ලන්න හදනවා, ගෑනු අයිතිවාසිකම් ගිල්ලන්න හදනවා. ඒ කියන්නේ කක්කා හොඳ කෑල්ල ඉල්ලනවා. කක්කා හොඳ කෑල්ල ඉල්ලනවා. මනුස්සකමට කවදාකවත් යන්න බෑ. මනුස්සීතක හැකියාව දන්නේ ਸਰවචනාසී විතරයි. උන්වහන්සේ දන කොච්චර පිළිසිදු හිතකට වුණත් රාගේ ඒ මොහොතෙම කියලා දැක ගන්න පුළුවන්. ඉතින් අභිධර්මයේදී කියනවා මේ දෙක තියන්න බෑ කියලා. තියන්න බැන්නම් කොහොමද ප්‍රත්‍යක්ෂ කරන්නේ? මම කපල වෙන් කරලා ඊ එක හෙට එක අරයගේක මෙයා එක හෝබන චෛසික අශෝබන චෛසික කියලා මේ කපන කැපිල්ලේදී කොහොමද මිනිස්සෙක් ප්‍රත්‍යක්ෂ කරන්නේ? ප්‍රත්‍යක්ෂ කරන්න මේ දෙන්න මුණ ගැහෙන්න ඕන. කැතයි ලස්සනයි හොඳයි නරකයි. රාගේ ද්වේෂයයි මෝහයයි සමෝහයයි ඉතින් මේකට කියනවා මේ දෙකම තියෙදි නොසැලීමට කියනවා අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීම කියලා. හිතනවාද මේ වගේ දෙයක් වෙස්ටර්න් මයින්ඩ් එකක් තියෙන මිනිසෙකුට තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා. මේ රිඩක්ෂනිසම් කියන මිනිහෙකුට තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා. කල්ප කීයක් ඇයිද? අපිට මේ ලැබිලා තියෙන මේ අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීම කියන මේ සරල වචන අපි ලේවලට බහැලනේදී නිසා අපිට හිතා ගන්න පුළුවන් අනේ බුදුහාමුදුරුවෝ කියන නිසා ඉතින් වෙන්න ඉඩ තිබේ කියලා හරි හිතා ගන්න පුළුවන්. ගහේ කුරුම්බා පොල් වෙන්න ඉඩ තිබේ. කඩන්න නැතුව තිබ්බොත්. භාවනා කරපු කෙනෙක් මිස කවම කවදාකවත් හිතන්නේ නැහැ මේ සුද්ධවන්තයයි වස ගහලයි දෙන්න එකට ඉන්නවා කිය. හැම වෙලාවෙම දෙන්න එකට ඉන්නේ. කවදාකවත් හිතන්න එපා 100%ක් සුද්ධවන්ත පුළුවන් කමක් අරියත්වයට අවශ්‍යයි කියලා. අවශ්‍ය නැහැ. බුදු වෙන්න අවශ්‍යයි. සවාසනා සකල ක්ලේශ දුරු කරන්න. බුදුසසුනංශ අපෙන් එච්චර ලොකු පරිශීලනයක් කරන්නේ බොයේ නරක වෙච්ච නපුරන හිත තියේදී ඔය හිත ඇතුළෙම හොඳ ගතිය හේවම තියෙනවා. උඹ කොච්චර හොඳයි කිව්වත් නරක වෙන්න පුළුවන් බීජ ටිකත් ඔතනම තියෙනවා. ඒ දෙන්න අතර ගැටුමක් නෑ. හැබැයි උඹ හිතනවා උඹේ සදාචාරයට උඹේ හැදියාට මේ දෙන්න එකට ඉන්න බෑ කියලා. ඉතින් අපි ගමේ කතාව තමයි ඒකට තියෙන්නේ මේ රයි ගමේ ගම්පලයි. රයිගමේ ගම්පලේ දවස් 30ෙම ගහගන්න. දැක්කොත් ගහගන්නවා මරා ගන්න හදනවා ඉතින් මිනිසුන්ට හරි කරදරේ. දැහැට දෙන්න එක දෙල හොරකම් කරනවා. මිනිස්සු කවදාකවත් හිතන්නේ ඉතින් ඉස්සර මහයි ධම්මරන් ශාම්තු හැමදම රණ්ඩු. ඌ කිව්වොත් මං විරුද්ධයි. මං කිව්වොත් ඌ විරුද්ධයි. අපි දෙන්නම ගිහලා ලොකු සංසයේ කකුල් දෙකල්න කකුල් මිරිකනවා. හේමනන්ද සාංශකේ. ඉතින් ඒ විදිහකට මොකක්ද? ඌ මොනාරි කිව්වොත් ඒක මං විරුද්ධයි. මම මොනාරි කිව්වොත් මොකද මේ විහිළු නෑ කෙලින්ම නඬු පුප්පකට ලේ රත් කරන කෑගහරි. හේමනන්ද කියන උඹලා උඹලා දෙන්න තයිගමයි ගම්පලාගේ තොපි හොරකම් කරනකොට දෙන්න මේක කියලා කරන්නේ. අපි ඉස්සරහ තොපි රණ්ඩු වෙනවා. මම දෙන්න එක එකක් ගණන් ගන්නෑ. මේ වගේ අපේ හිතේ තියෙන තියෙන පාහර නොකමන අදාපතුව පට්ටපදු සේරම ටික තියෙනවා. ඒ වගේම අරයත් එකක තියෙන ගුණ ටික සේරම තියෙනවා අදාහ ගන්න බැරි කමයි වෙලා තියෙන්නේ. අදාහ ගන්න බෑ. අපි පෙන්නන්න හදනවා මේ ශාන්තුරේ ශාන්ත දාන්ත තීන්ත කුඩු කියලා අම්මු පච. අම්මු මුලාව. අම්මු වංචනික ධර්ම. අමෝයි හටගත්තේ අපි කියාගමු නෑ මම මෙහෙම ඉන්නවා මේ වෙලාව හැදෙන්න මම ආම්තුරු මම උඩ ඉන්න මම බණින එක හරි. ඔය ඔක්කොටම තේ හැකියාව 100%ක්ම තියෙනවා. මොනම හේතුවක් නිසාවත් අපි අතර වෙනසක් නැහැ. මේ මේ ගේම හැටියට මම ඉන්දෝනෙත් සිංහාසන. ඒක වෙනම කතාවක්. ඊගාව නඩම ඔයගොල්ලෝ සිංහාසනේ පොම මම කුක්කා වගේ මම පිටිපසට යන්න ඕනේ කිවරනේ. අපිට බෑනේ අපි හැමදාම සිංහාසනෙම ඉඳ හදලා. ඒක නිසා අනුන්ගේ හිතක් හිතා ගන්න නම් තමන්ගේ හිතේ මේ දෙක කඩප්පුලි ගතිය. මේ දෙකට දෙටවර ගතිය. මේ රාගයේදී මේ පැත්තේ වීත රාගය. මේ දෝෂයේදී මේ වීත දෝෂය. කියන එක දැක්කට පස්සේ මෙච්චර ලස්සන වස්තුවක් මුළු ලෝකෙම නැහැ. විචිත්‍ර වස්තුවක් ලෝකෙම නැහැ. ආයෙ චිත්‍රපටි බලන්න ඕනේ ආයෙ පත්‍ර බල නිවුස් අහන්න ඕන කමක් නැහැ. ආයෙ කවුරුත් මැජික් හදලා පෙන්වන්න ඕන කමක් නැහැ. මොකද මේක ලොකු මැජික් කියන්නේ. මේ ලස්සන සමාදන් වෙච්ච හිතේ ඔය කෙලෙස් මුල් ඔක්කොම ටික තියෙනවා. සම්පූර්ණ කෙලෙසිලා සම්පූර්ණ රාග රත්තු ඉන්නකොටත් නිවන් දකින්න ඕන බීජ ටික සේරම තියෙනවා. මේ දෙන්න අතර ගැටමක් නැහැ. අපිට පුළුවන් ද කවදා හරි අෂ්ටලෝක ධර්මයේ කම්පාන වෙනවයි කියන වචනේ හරි ඉඳගෙන මේ දෙකම තියේදී එකකටවත් අයිතිවාසිකම් නොකිය. ඒක හරි අමාරු වැඩක්. එකකටවත් අයිතිවාසිකම් නොකිය මේ හේතු බල ධර්ම වල මෙයා ඉස්සනකොට මෙයා පහත් වෙනවා. මෙයා ඉස්සනකොට මෙයා පහත් වෙනවා. මේ හේතු බල ධර්මයක් කියන්නේ මට මේ දෙන එක්කෙනෙක්වත් මතු කරන්නත් බෑ මතු කරන්න පුළුවන්කමකුත් නැහැ. මේකට කියනවා මනුස්සකම කියලා. ඒකෝට මේ ලෝකේ ඉන්න එක එක්කත් වැඩිකාරයෙකුත් නෙවෙයි එක එක්කත් විනිශ්චයකාරයෙකුත් නෙවෙයි. වෙන්න බෑ. RNA DNA වලින් බලනකොට 99.9 8ක් අපි ඔක්කොම එකයි. ඔය කොච්චර සෙල්ලම් කරන්නේ. ඉතින් මේ දශම දෙකටනේ මේ සිංහලයි බෞද්ධයයි දෙමළයි බටහිරයි සිංහලයි ආසියාකරේ මොන රණ්ඩුවක්ද බලන්න පොඩ්ඩක් එළියට ගිහිල්ලා මේ වෙලාවේ තියෙන්නේ. මිච්ඡර 100ට 90ට 99.98ක් යනකම් සමාන අපට ඒ සමාන දෙක දකින්නතු අර 100.02යි දෙකත් නෙමෙයි ඔක්කොම. කොහෙද අපි ළඟ මනුස්සකමක්? ඒ නිසා Taman තුල මේ දෙන්නම ඉන්න බව දන්නවනම් හොඳ නරක දෙක කිරි කරදරයක් නැතුව රයිකම ගම්පලේ වගේ ඉන්නවා. සැප දුක දෙක එකටම ඉන්නවා. එක මේසේ කනවා. එක සිගරට් එක දෙකට බෙදාන බොනවා. ප්‍රශ්නයක් නැහැ. සදාචාරවාදයට මේක හිතා ගන්නවත් බැහැ. ඉතින් අපිට පුළුවන් ද මේ මේ සාරිපුත්‍ර ස්වාමීන් කියන විදිහට මිනිමගේ පරියේ ඥානය ලබා ගැනීමට නම් අනුන්ගේ හිතේ ඇති වෙන කෝලම් දකින්න ඕන. ඒකට ඉස්සලා තමන් අනුන් වගේ තමන්ගේ හිත අනුන් වගේ මතුවෙන රාගයේ ద్వේෂයේ මෝහය පරිේශණය සඳහා අමුද්‍රව්‍යයක් කරගෙන අර කියන හුදු බැල්ම හුදු අවධානය දාලා මේක දිහා බලන්න පුළුවන් නම් ඒ දෘෂ්ටි කෝණයට කියනවා යෝනිසමනසිකාරය ආර්ය ව්‍යවහාරය ආර්ය දෘෂ්ටි කෝණය මේක වැරදි පැත්ත විතරක් දකිනවනම් ඉතින් සෝරි කියලා තමයි කියන්නේ එයාට පූර්ණ අයිතියක් තියෙන වැරදි පැත්ත දකින්න එයාට එන්නකොටම ලැබෙන දෑවැද්ද තමයි අසහනයි ආතතිය සමානකම දක්වපු ගමන් මොකක්ද ඒ මනුස්සයා කරන හැම වැරද්දක්ම මගේ වැරද්දක් මම වග කියන්නේ මුත්තටම කුඩු ගහලා හිරේ වැටිලා ඊට පස්සේ ඉන්දියන් කාරේ ගෝයන්ක බහනා කෙරුවට පස්සේ ඒක කරපු මේ අන්තිම නිවන ෆීඩ්බැක් එකේ දෙනකොට කිව්වලු යම් කිසි කෙනෙක් වැරද්දක් කරනවා ඒක 100%ක් මම වා කියනවා. මගේ මගේ සහයෝගය නැතුව කාටවත් වැරදි කරන්න බෑ. ඒ නිසා යා කරන සියලුම වැරදි මගේ. ඒකට යා මගේ මල්ලි වගේ. යා මගේ අයියා වගේ ඉතින් මරලා බෑ. සහෝදරයනි. ඒ නිසා කිසිම කෙනෙකුට කිසිම වැරද්දක් කරන්න බෑ. නිසා වෙයි කාගර පිට වැරද්දක් දකින්න එක තමයි අපේ වැරද්ද. මේකම තමයි මමත් මං අනුන්ගේ දකුණට අපි විනිශ්චය කරන්න හදනවා මගේ දකුණම නම් කියනවා අයියෝ පොඩ්ඩක් අනුකම්පා කරන්න බැරිද අප්පා මේ මමනේ මගේ වැරද්දට මම සමාදුනට අනුගල්ට සමාදෙන්නේ ඒ සදාචාරවාදී ඔක අනිත් පැත්තට යන තමන්ට කරදර කරනවා වද කර ගන්නවා අනුන්ට සමාව දෙනවා මේ දෙකම විකෘති ඒක නිසා මේ පරිඥාණය ලබන්න නම් මේ චිත්ත સંතාන. එහෙම නැත්නම් අපි කියන එකට විඥාන ස්රෝතේ කියලා. මේක දිහා අනුංග එකක් වගේ බලන්න. ඒක කරන්න අමාරුයි මේ රූපේ දිහා දිහා අනුංගේ දිහා වශයෙන් බලන්න පුරුදු වෙනකන්. ඒක ශක්මන් කරනකොට බලන්න නිකන් හොල්මන්ට යන්න ආරින්න. බලන්න. ස්වභාවයෙන් හුස්ම යන්නදලා බලන්න. ඒකල කවදා හෝ මට මේ පරිඥාණය ලබන්න මේ චිත්තසර. ඒ නැත්නම් මේ චිත්තසංතානෙ චිත්ත ප්‍රවෘත්තිය විඥානසෝතේදී බලන්න පුළුවන් දැක්ම දැක්කම වැඩිකල් බලන්න ඕන කමක් නැහැ ඒ බැලීමේ දර්ශනීය පාරවීම සඳහා අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා